Samantha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 ධම්මරාජස්ස සාරකා කමේව අනුකම්පාය ජම්බෝධිපායිදාකතා ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අපේ කල්යාණ මිත්‍ර දොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ විහාරවාසී මහා සංඝයා වහන්සේ එවැගේම අපේ කල්යාණ මිත්‍ර හසලක හාමුදුරුවතුළු රටවාසී ලෝවාසී පින්නති මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වත්නි පින්වතියනි බෝසත් ගුණ සිදූ දරුවනි අද අපි හැම දිනෙකම බෞද්ධ මාධ්‍ය ජාලය හරහා සජීවීව විසුරුවා හරින යුගාසන ධර්මානුශාසනාව සඳහායි සම්බන්ධ වෙන්නේ ශ්‍රවණය කරන්න. පින්වත්නි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ධරණි තලයට වැඩම කරලා විශේෂයෙන්ම ඉත්‍ය උත්‍ය සම්බල බද්ධසාල සුමන සාමණේර යන ඒ පින්වන්ත පිරිසත් බණ්ඩුක උපාසක නැමැති ඒ පින්වන්ත පුච්චලයත් සෝහන් ඵලයට පත්වෙච්ච පින්වත් තැනැත්තත් එක්ක අනුරාධපුරේ මිහින්තලාවේ මිස්සක පව්වට වැඩම කරලා තේරවාදී බුදුදහම පිළිබඳව සාකච්ඡා කරන තේරවාදී බුදුදහමෙහි කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන මිහින්තලාවේ වැඩ ඉඳගෙන උන්වහන්සේ දා මහරජුරවන්ට කළ පළවන අඬහැරයයි කියාපෑමයි ඔයත් තේමාව විදිහට ශ්‍රවණය කළේ එහිදි මිහිඳු මහරහතන් වහන්සේ මතක් කරනවා රජතුමනි සමනාමයන් මහරජ ධම්ම රාජස්ස ශාවකා අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඔබ වහන්සේ ඇතුළු ඔබතුමා ඇතුළු රටවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් ලෝවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් වූ අම්බස්තලයට අපි වැඩම කළා ඒ සිහිපත් කිරීම පින්වත්නි අපිට ලාංකේය ජීවත් වෙන ඔබට මට අනුබුදුහාමුදුරුවෝ වගේ දෙවිනි බුදුහාමුදුරුවෝ වගේ පිහිට වෙච්ච මිහිඳු මහරහතන් වහන්සේගේ කියමන අපට උන්වහන්සේ ලැබුණේ ධර්මාශෝක අධිරාජ්‍යය තුන්වන ධර්ම සංගායනාව පවත්වලා එවක වැඩ සිටියේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් ගිහින් අහනවා ස්වාමීනි මම ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එක් කොටසක් වෙනුවෙන් ඒ කොටස් නියෝජනය කරමින් විහෙර විහාරස්ථාන 84000ක් ඉදි කළා සම්බුද්ධ ශාසනයේ උදෙසා ශ්‍රද්ධා සිතින් යුක්තව පූජා කළා මහරහතන් වහන්සේ මේ ශාසනයේ කොටස්කාරයෙක් මට වෙන්න පුළුවන්ද? මට ශාසනය ලැබෙන තැන මොකක්ද කියලා ධර්මාශෝක මහරජුරුව මහරහතන් වහන්සේගෙන් විමසුවා. පින්වත්නි මහරහතන් වහන්සේ වෙලාවේදී පිළිතුරු දෙන්නේ රජතුමනි ඔබ කොපමණ වෙහෙර විහාරස්ථාන නිර්මාණය කළත් කොපමණ ආමිස පූජාවන් ශාසනය උදෙසා ඔබ සිදු කළත් ශාසනයේ කොටස්කාරයෙක් වෙන්න පුළුවන්කමක් නැහැ. වෙනවනම් වෙන්න පුළුවන්කම තියෙන්නේ Tamange ලේවලින් ඉපදිච්ච පුත්‍රවණක් මේ ශාසනයේ පැවිදි බවට ඇතුළත් කළොත්. පින්වත්නි, ශ්‍රද්ධා සිතින් යුක්තව රජ්ජුරුව ගිහින් Tamange පුත්‍රයාගෙන් අහනවා පුතුණුවනේ ගෞතම සම්බුද්ධ ශාසනය මේ මේ විදිහට බබලනවා. මම මේ ශාසනය වෙනුවෙන් මේ මේ කටයුතු සිද්ධ කළා. පැවිදි වෙන්න කැමැතිද කියලා විමසුවට පස්සේ පින්වත්නි සතරවරම් දෙවිවරුන්ගේ සාදුනාද මැද අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවා. තුන්වන ධර්ම සංගායනාවෙන් පස්සේ රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා. රජුරු තමන්ගේ පුතා එව්වේ වැඩම කෙරෙව්වේ පින්වත්නි. අතීතයේ වැඩ සිටිය කකුසඳ බුදුහාමුදුරුවෝ කෝණාගමන බුදුහාමුදුරු කාශ්‍යප බුදුහාමුදුරු ගෞතම බුදුහාමුදුරු වැඩම කරවපු උන්වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් අති පවිත්‍රත්වයට පත් වුණ මේ උතුම් වූ ජම්බුදීපයට තම පුතා පිටත් කළා අපේ රටේ පින්වත්නි රාජ්‍යත්වය රජකම පාලනය කළ මහා පින්වන්ත දේවානම් පියතිස්ස මහ රජුරු ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සුල්ලහත්ති පදෝපම සූත්‍රය මහහත්ති පදෝපම සූත්‍රය ඒ විතරක් නෙවෙයි බ්‍රහ්මජාල සූත්‍රය අග්ගඤ්‍ය සූත්‍රය ආදී වූ ගැඹුරු ධර්ම කාරණා ඇතුළත් කොට ඇති සූත්‍ර දේශනාවන් දේශනා කළා පින්වත්නි සත්‍ය සංගවගෙන ඉන්න පුළුවන්කමක් නැහැ මුළු රට පුරාම පැතිරෙන්න පටන් ගත්තා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරවලා රජුරවන්ට ධර්මයේ දේශනා කරනවා. ඊ타මත්ම සදහසිතින් යුක්තව ඉහළ කුලවල අය උන්වහන්සේට සත්කාර සම්මාන කරනවා. රජුරවන්ගෙන් ඇවදින් අහිංසක මිනිස්සු රටවැසිල්ලීමක් කළා. රජතුමනි ඔබ වහන්සේට ඊ타මත්ම හොඳ කල්යාණ මිත්‍රයෙක් ලැබිලා ඉන්නවලු. අපිත් ආසයේ උත්මය දකින්න අපටත් පුළුවන් ද මුණගස්සන්න කියලා පින්වත්නි මතක් කළාම දේවානං පියතිස්ස මහ රජුරෝ ජෝතිය උයනට හැමදෙනාම රැස් කරලා හැමදෙනා වෙනුවෙන්ම ඔයත් අපි මහා සංඝ රත්නයට දැහැත් ආරාධනා කළා වගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට දැහැත් ආරාධනාව කෙරෙනවා ස්වාමීනි අප කෙරෙහි අනුකම්පාවෙන් වගේම අපේ රටවැසියන්ට අනුකම්පා කරලා ඔබ වහන්සේ ධර්මානුශාසනාවක් පවත්වන සේක්වා කියන පින්වත්නි ආරාධනාව සිද්ධ කළා උසුම් පුර පසළොස්වක පෝයට ආසන්න දින කීපයක් ඇතුළත ඒ වෙලාවේදී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සඳහන් වෙන දේවදූත සූත්‍ර දේශනාව රටවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් පින්වත්නි දේශනා කොට වදාලා. ඔයත් හැම දිනෙකම අද දායකත්වයේ දරන්නේ ශ්‍රවණය කරන්නේ සදහසිතින් යුක්තව අහගෙන ඉන්නේ ඒ උතුම් වූ බුද්ධ දේශනාව දේවදූත සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙනවා නිරිසත්වයෝ පිළිබඳව අන්තර්ගත වෙනවා. යම රාජ්‍යරුව පිළිබඳව අන්තර්ගත වෙනවා. අපේ කල්යාණ මිත්‍ර හසලක හාමුදුරුවෝ එහි සඳහන් වෙන නිර්සත්වයන් පිළිබඳව ඒ විතරක් නෙවෙයි යම රජුරුවන් පිළිබඳව අපට සිහිපත් කරાવી. ඉදත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන මේ ඉතා සුන්දර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේට මිනිස්සු බය කරන්න ඉලක්කයක් තිබුණේ නැහැ. උන්වහන්සේට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ ඇහැට පේන්නේ නැති ජීවීන් ගැන කියලා මිනිස්සුත් ඇති ගන්වන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ විග්‍රහයේ නිරය කියන කොටස ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට අහු වෙන්නේ නැහැ. ඇහැට පේන සීමාව විතරක් නෙමෙයි මේ ලෝකේ පවතින්නේ. පින්වත්නි, හිරුසඳු පවතින සීමාව තුළ මනුස්ස ලෝකයකුත්, දිව්‍ය ලෝක හයකුත් සතර අපායකුත් තියෙනවා. එතකොට 11යි. ඒ වගේම පින්වත්නි බ්‍රහ්ම තල 20ක් තියෙනවා. මෙන්න මේ විදිහට තල 31කින් පින්වත්නි ඇහැට නොපෙනෙන ජීවීන් තමයි වැඩියෙන් ඉන්නේ. අන්නේ ඇහැට නොපෙනෙන ජීවීන් ගැන තමයි මේ සුන්දර යුගාසන දේශනාවෙන් ඔබට දිගහැරින්නේ. පින්වත්නි ඇහැට නොපෙනෙන ජීවීන් විශ්වාස නොකරන තාක්කල් පරම සත්‍ය අවබෝධ කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි සම්මාදිට්ඨිය උපදව ගන්න කෙනෙක් මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙන කෙනෙක් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ප්‍රතික්ෂේප කරන්න ඕන කියලා. මේ මිත්‍යා දෘෂ්ටික අංගවල පින්වත්නි මේ දේශනාවට අනුවත් තියෙනවා ඕපපාතිකව සත්තු ඉන්නවා කියලා පිළිගන්න ඕන. ඇහැට පේන්නේ නැති මනෝමය කායික ජීවීන් ගැන විශ්වාස කරන්න ඕන. ඒ අතර පින්වත්නි ඇහැට නොපෙනෙන ජීවීන් අතරින් මේ දේවදූත සූත්‍රයේ සඳහන් වෙන නිර්සත්විතා විශේෂයි. පින්වත්නි සංසාරය භයානකයි. ඉපදෙමින් මැරෙමින් යන සත්‍යයට නිරී කියන්නේ මහ ගෙදර වගේ කියලායි උන්වහන්සේ දේශනා කරන්නේ. කෙනෙක් මනුස්ස ලෝකෙට ආවත් ආයෙත් කැරකිලා නිරේට වැටෙනවා. දිව්‍ය ලෝකෙට ගියත් පින්වත්නි සැප විපාක අනිත්‍ය වෙනකොට නිරේට වැටෙනවා. ඒ නිසා මේ නිරේ පණිවිඩය දැනගන්න එක ඉතාම වැදගත්. පින්වත්නි මේක ප්‍රබන්ධයක් නෙමෙයි. පින්වත්නි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන නිරේ කොටස් ගණනාවක් තියෙනවා. ඒකට අපි කියනවා අටමහා නරකය කියලා. සංජීවයේ කාල සූත්‍රයේ සංඝාතේ රෞරවය මහා රෞරවය තාපය ප්‍රතාපය අවීචය කියලා අටමහා නරකයක් ගැන අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අනුකම්පාවෙන් සිහි කරනවා. එනවත්නි ඒකාන්ත වශයෙන් සංසාර ගමනේදී අප්‍රමාණව කල්ප ගණන් අපි නිරේ ඉපදිලා ඉන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ නිරේ හතර පැත්තෙන් පින්වත්නි සාමාන්‍යයෙන් එක නිරේක අපි හිතමු සංජීවය කියලා. සංජීවය හතර දෙසින් පින්වත්නි නිරේ අනුශාකා පිහිටලා තිබෙනවා. පින්වත්නි හතර පැත්තෙන් හතර බැගින් එක නිරයකට 16ක් තියෙනවා අණු නිරයවත්. ඒ අණු නිරයට කියනවා ඔසුපත් නරකය කියලා. 16 වැඩි කිරීම 8. එතකොට පින්වත්නි 128ක ගුණාකාරයක් ලැබෙනවා. 128ක් තියෙනවා කියන ඔසුපත් නරකය කියන ඊතා කුඩා නිරේ අණු ප්‍රභේද. දැන් සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් මේ යම රජුරෝ කියන කාරණේ මිනිසු බය කරන්න කියපු කතාවක් කියලා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ බුද්ධ දේශනාවල සිහි වෙන කාරණාවලින් අපට පේනවා මේ හතර පැත්තෙන්ම යම රජු කියලා යමෝ දේව රාජා කියලා මේ දේශනාවල සඳහන් වෙන කෙනෙක් ඉන්නවා. යම රජුරෝ කියන්නේ මිනිසු තැති ගන්නවන කෙනෙක් නෙමෙයි. සත්‍ය මතු කරන්න උත්සාහ කරන කෙනෙක්. යමරජුරු කියලා කියන්නේ පින්වත්නි චාතුම් මහරජික වේමානික අසුර නිකායට අයිති කෙනෙක්. සති දෙකක් දිව්‍ය සැප විඳිනවා තවත් සති දෙකක් പ്രേත ලෝකයේ දුක් විඳිනවා. මෙන්න මේ විදිහට මහා අමුතු විදිහේ සත්වයක් තමයි මනෝමය කායික ජීවියෙක් තමයි යම රජුරෝ කියලා කියන්නේ. පින්වත්නි, නිරේ දුකට උපමා නැහැ. උපමාවකින් නිරේදුක විස්තර කරගන්න පුළුවන්කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එක භික්ෂුවක් ඉදිරියේ එක හාමුදුරුව කෙනෙක් උන්වහන්සේකින් විමසනවා ස්වාමීනි නිරේතු උපමාවක් කියන්න කියලා. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් භික්ෂුව නිරේ උපමාවකින් පෙන්වන්න බෑ. නිරේ දුකට උපමා නැහැ කියනවා. අනේ ස්වාමීනි මට තේරුම් ගන්න උපමාවක් කියන්න. මට අනුකම්පාවෙන් උපමාවක් කියන්න. ඒ වෙලාවේ උන්වහන්සේ ලස්සන උපමාවක් කියනවා. පින්වත්නි අප්‍රමාණව දුක් විඳින නිර්සතුන්ගේ සත්‍ය ස්වභාවයේ තේරුම් ගන්න මේක හරි උදව්වක් වෙයි. උන්වහන්සේ දේශනා කරනවා උදේම වැරදි කරපු මිනිස්සෙක් අල්ලගෙන ඇවිල්ලා රජ්ජුරුව නියම කරනවලු මේ මිනිස්යාට කසේකින් සිය වතාවක් තලන්න කියලා. ඉතින් උදේ කසෙන් සියවතාවක් තලල ඉවර වෙලා දවල්ට රාජපුරුෂයෙක් දුවගෙන ඇවිල්ලා කියනවලු අනේ ස්වාමීනි මේ මිනිස්සයා මැරුන්නේ හොඳයි එහෙමනම් දවල්ටත් සියවතාවක් කසෙන් තලන්න කියන. ඉතින් මේ විදිහට 200 වතාවක් කසෙකින් පහර කාපු මිනිහෙක් ජීවිතේ නැති වෙලා නැති වුනහම රජුරු ආයෙත් කියනවලු හවසටත් කසපාරකින් සියවතාවක් පහර දෙන්න කියලා. මේ විදිහට 300 වතාව බැගින් පින්වත්නි අවුරුදු 100ක් කසපහරකින් පහරට ආපු මිනිහෙක්ගේ ඒ බිහිසුණු දුක ගැන කියන්න අමාරුයි. අවුරුදු 100ක් 300 බැගින් දිනපතාම කසපහරවල් කාපු මේ මිනිස්සයා අවුරුදු 100ක් එක දිගට කසපහරක් කෑවාම ඒ දුක මොනතරම් බිහිසුණුද? ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ Tamanගේ අතට ඇඟිලි තුනකට අහුවෙන ගල් කැටයක් ගන්නවා. මේ ගල් කැටේ අරගෙන උන්වහන්සේ අහනවා පින්වත් මහණෙනි මේ අතේ තියෙන ගල් කැටේ ප්‍රමාණය මොනතරම්ද කියනවා. එහෙම කියලා උන්වහන්සේ විමසනවා ඒ වගේම මේ මහා මේරු පර්වතය මොනතරම් විශාලද? එයා අවුරුදු 100ක් විඳවපු දුක හරියට මේ අතේ තියෙන ගල් කැටේ වගේ කියනවා. මහා මේරු පර්වතයේ වගේ අසීමාන්තික දුකක් පින්වත්නි නිරේ විඳවන්න තියනවා කියනවා. පින්වත්නි, නිරේ පොළොව අභ්‍යන්තරයේ තියෙන ස්වභාවයක් ධර්මයේ සඳහන් වෙන්නේ. විද්‍යාත්මක ලෝකයට නිරේ හොයාගන්න ලැබෙන්නේ නැහැ. මනෝමය කායික ජීවීන් ඕපපාතිකවයි නිරේ උපදින්නේ. ඒ නිසායි මම කිව්වේ මේක ප්‍රබන්ධයක් කියලා එක පැත්තකින් තියන්න එපා පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහ පොළොවේ සිට යොදුන් 15000 පහළට යනකොට පොළොව අභ්‍යන්තරයට යනකොට සංජීවය කියන නිරේ තියනවා කියලා. තවත් යොදුන් 15000ක් පහළට යනකොට කාල සූත්‍රය තියෙනවා කියනවා. කාල සූත්‍රය කියන නිරේ ඉඳලා තවත් යොදුන් 15000ක් පහළට යනකොට පින්වත්නි සංඝාතය කියන නිරේ තියෙනවා. මේ විදිහට අන්තර් කාලයේ යොදුන් 15000 බැගින් පහළට පහළට යනකොට පින්වත්නි රෞරවේ මහා රෞරවේ තාපේ ප්‍රතාපය අවසානයේ අවීචය හම්බ වෙනවා කියනවා. පින්වත්නි මේ විදිහට අටමහා නිරේත යම් සත්වෙක් විඳවීම පිණිස වැටුණොත් එයාට දේව දූතයන් පිළිබඳ විමසන්න ලැබෙන්නේ නැහැ. ඔබට මතක ඇති මම කිව්වා හැම අටමහා නරකයේම හතර පැත්තේ හතර බැගින් ඔසුපත් නරකය කියලා අනුප්‍රභේදයක් තියෙනවා කියලා. ඒ හතර බැගින් තියෙන ඔසුපත් නරකයේ තමයි පින්වත්නි යමෝ දේව රාජා කියලා. යම් විදියක ප්‍රශ්න විමසීමකින් මේ සත්‍ය මතු කිරීමට දරන උත්සාහයක් පිළිබඳ සඳහන් වෙන්නේ. එනත්ටි මේ දේශනාව සුන්දරයි. දැන් මේ වගේ දේශනාවක් ඇයි වැදගත් වෙන්නේ කියලා හිතන්න පුළුවන්. පින්වත්නි සංසාර බය හදාගන්න මේ වගේ දේශනාවක් වැදගත්. ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ නිරේට වැටිලා කල්ප ගණන් බිඳවපු જાතියක් ඔබත් මමත් මම ඔබට කිව්වා නිරේ කියන්නේ මහා ගෙදර වගේ කියලා. පින්වත්නි මේ මනුස්ස ජීවිතයේ විපාකය අනිත් වෙලා යනකොට ළඟදි මැරිලෙයි. මැරුණාම ආයේ සමහර විට කොහෙට වැටෙයිද කියලා හිතා ගන්න බෑ. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ වැඩ ටික ඉවර වුණාම යා ආයෙත් පැරිලා යන්නේ ගෙදරට. නැවතත් ගෙදරින් පිට වුණාට පස්සේ යා Tamanගේ වැඩ කටයුතු ඉවර වුණාම ආයෙත් කැරකිලා ගෙදරට යනවා. අන්න ඒ වගේ පින්වත්නි උපන් සත්වයා සුගති භූමියට වැටුණා. මහගෙදර නිරය කරගෙන පින්වත්නි යන ගමනක් තමයි මේ සත්වයාට තියෙන්නේ. ඒ නිසා මේ නිරය ගැන අද මේ යුගාසන දහම් කතාවෙන් දිගහැරෙන මේ සුන්දර දේශනාව ඔබ හැම දිනාටම අවබෝධයේ පිණිස සංසාර බය ඇති කර ගැනීම පිණිස උපකාර වේවා කියන අදහසින් අපි මේ දේශනාව ආරම්භ කරමු බුදුරජාණන් වහන්සේ සිව්වණක් පිරිස මැදදී ජේතවනාරාම මහ විහෙරේදී වික්ෂු සංඝයා අමතනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමන්ගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා කියනවා මහණෙනි ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න පැමිණෙන්න කියලා. ඒ පැමිණෙන්න කියලා කරපු ආරාධනාව වෙලාවේ බුදුහාමුදුරුවන්ගෙන් හැමෝටම බණ අහන්න පුළුවන්කමක් නැහැ. හරි සංසාරේ පින් කරලා තියෙනවා. මේ net දෙක සසර පින් කරලා තියෙන්න ඕන බුදු කෙනෙක් දකින්න. කන් දෙක ලබලා තියෙන්න ඕන බුදු වදනක් අහන්න පින් කරලා තියෙනවා. අනේ පින්වන්ත පිරිසට කතා කරලා කියනවා මහණෙනි රැස් වෙන්න කියලා කිව්ව ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න. අර සසර පින් ඇති බොහෝ භික්ෂූන් වහන්සේලා ධර්මශාලාවට රැස් වුණා. රැස් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි බුදු කෙනෙකුට පිහිටන ඥානයක් තියෙනවතෝ ඒකට කියනකො චුතූපපාද ඥානය කියලා. චුතූපපාද ඥානය ලබන තැනැත්තා නැත්තම් උත්තමයාට පුළුවන්කම තියෙනවා පින්වත්නි අපේ මේ කය මෙතනින් නිරුද්ධ වෙලා නැවත තැනක උපදිනවා නම් උපදින තැන කියන්න පුළුවන්කම තියෙනවා චතුූපපාද ඥානයේ පිහිටන තැනත්තට. බුදුරජාණන් වහන්සේට ඒ ඥානය පිහිටලා තිබුණා. බුදුහාමුදුරුව මතක් කරනවා මහණෙනි මේ මරණයෙන් මත්තේ සත්වයා ගිහිල්ලා උපදින තැන තමයි මම අද පැහැදිලි කරන්නේ. හැබැයි ඒක මිනිස් ඇසට පෙනෙන්නේ නැහැ කියන කුණහන්සේ මතක් කරලා උදාහරණයක් අරගෙන සිහි කරනවා. කොහොමද? දොරවල් දෙකක් තියෙන ගෙයක් තියෙනවා. දොරවල් දෙකක් තිබ්බහම ඒ ගෙදර මැද්දෙන් යන පිරිස ඔබමම පෙනෙනවා. හැබැයි පෙනෙන්නේ මිනිස් ඇසට. ආන් ඒ වගේ කියනවා පින්වත්නි බුදු කෙනෙකුට පුළුවන්කම තියනවා කියනවා සත්වයේ මිය ගියාට පස්සේ කොහෙද ඉපදුනේ කියන එක මතක් කරන්න පුළුවන් කියලා මහා සංඝ රත්නයට බුදුහාමුදුරුව ආමන්ත්‍රණය කරලා කරපු දේශනාව තමයි පින්වත්නි දේවදූත සූත්‍රය. එහිදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි අපේ අර හසලක හාමුදුරුව මතක් කළා නිර්ලෝකෙට යන්න සුදුසුකම් තියෙන්න ඕන. ඒ සුදුසුකම් පිළිබඳවයි උන්වහන්සේ මතක් කරනෝ ඉස්සරලම. ඒ තමයි කියනවා යම් වූ තැනැත්තේ කාය දුසසිතේ තුල හැසිරෙනවා නම් ඒ කියන්නේ අනුන්ගෙන් ගත්ත ණයට ගත්ත භාණ්ඩයක් වගේ තමයි මේ කය. ඉල්ලන වෙලාවක දීලා යන්න ඕන. ආන්ගේ දීලා යන කයෙන් වැරදි වැඩ කළොත් එහෙම වැරදි කාය කර්ම කළොත් ඊළඟට මේ වචනේ සංවර කරගන්නේ නැතුව හැසිරෙන මිනිස්සු ඇත්ත දැකලා තියෙනවා. ඒකට කියනවා බුදුහාමුදුරුව වචී දුස්චරිතය කියලා. යම් වූ තැනැත්තෙක් වචනෙන් දුස්චරිත වුණොත් දැන් කොටස් දෙකයි සුදුසුකම්. තුන්වෙනි එක බුදුහාඳුරු මතක් කරනවා මහණෙනි මනෝ දුසරිතයෙන් යුක්ත වුණු. පෙනෙන්නේ නැහැ. හැබැයි වෙන්න පුළුවන්. පින්වත්නි චේතනා සූත්‍රෙම ওই විදිහට බුදුහාඳුරු මතක් කරලා කියනවා මහණෙනි විශාල අකුසල රාශියක් කරගන්නේ චේතනාවෙන් කියලා. මෙන්න මේ මනසෙන් යම් වූ දුසරිතවත් වැඩ කරනවා නම් ඒ විතරක් නෙවෙයි කියනවා ආර්ය උත්තමයන් වහන්සේලා පරිභව කරනවා පැත්ත දන්නවා ආර්ය උත්තමයෝ කියලා කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා. ඒ උත්තමයන් වහන්සේලාට නිගා කරපු උදවිය අදටත් නිර්ලෝකයේ ගිහින් දුක් විඳින බව තථාගත දේශනාව තුළම මතක් කරනවා. ආන් මේ විදිහට ආර්ය උත්තමයන්ට අපවාද කළොත්, චෝදනා කළොත්, ගැරහුම් කළොත් ගිහින් උපදිනවා කියනවා නිර්ලෝකේ. දැන් සුදුසුකම් හතරක්. පස්වන සුදුසුකම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත්නි මිත්‍යා දෘෂ්ටික හැසිරීම තුල ජීවත් වුණොත් වැරදි හැසිරීම තුල ජීවත් වුණොත් දුගතියේ ගිහිල්ලා උපදිනවා කියවම සුදුසුකම් උපදින්නේ කොහෙද කියලා උන්වහන්සේ මතක් කරනවා මිත්‍යා දෘෂ්ටික කර්මාන්ත කරනවා වැරදි වැඩ කරනවා වැරදි කටයුතු කරනවා මේ සත්වයා ගිහින් උපදිනවා කියනවා ඒකාන්ත වශයෙන්ම මහා දුක් ඇති අසලක හාඳුරු මතක් කළා. කොහොමද තියෙන්නේ 128ක්? ඒකේ ස්වභාවය කොහොමද? ඒකේ දැඹෙන ගිනිදැල් කොහොමද? ඒකේ ජීවත් වෙන පිරිස විඳින දුක් කොහොමද? ආන් ඒ තැන ගිහිල්ලා උපදිනවා කියන එක පින්වත්නි මහා සංඝරත්නය අමතලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. උන්වහන්සේ එතනින් කතාව නවත්තන්නේ නැහැ. උන්වහන්සේ තාමත්ම කරුණාවෙන් අපි කුසල් කළාම අපට ආත්ම විශ්වාසයක් ඇති වෙන විදිහට උන්වහන්සේ නැවත මහා සංඝරත්න යමතල කියනවා මහණෙනි කල්යාණ මිත්‍රයෝ වැනි ආර්ය උතුම් ඇසුරු කරන්නට හැකි දිව්‍ය ලෝකවල ගිහින් උපදින්නටත් ඒ විදිහටම බලපාන කොටස් හයක් තියෙනවා කිව්වා. පළවෙනි එක තමයි කිව්ව බුදුරජාණන් වහන්සේ පින්වත්නි කයෙන් හොඳ වැඩ කළොත් ගිහින් උපදින්න පුළුවන් කිව්වා. කයෙන් හොඳ වැඩ කළොත් සුගතියේ ගිහින් උපදින්න පුළුවන් කිව්වා. හොඳ වචන කතා කළොත්, නිවැරදි වචන කතා කළොත්, සත්‍ය වචන කතා කළොත් පින්වත්නි, මේ උපදින්න පුළුවන් කව සුගති. ඊළඟට කියන බුදුරජාණන් වහන්සේ මහණෙනි හොඳ මනෝමය සිතුවිලි දියුණු කරගත්තොත් ගිහින් උපදින්න පුළුවන් කිව්වා ඒත් සුගතිය තුල. ඒ වගේම කියනවා මහණෙනි ආර්ය උතුමන්ට අපවාද කරන්නේ නැතුව, දරු සම්මාන ඇතිව ගෞරවාභිමානයෙන් යුක්තව සලකනවා නම් ඒ ගිහිල් උපදින්න පුළුවන් කියලා සුගති. ඒ විතරක් නෙවෙයි පින්වත්නි කියනවා මිත්‍යා දෘෂ්ටික අධහැලි වලින් ඈත් වෙලා සම්මා දිට්ඨික අධහැලි තුල ජීවත් වෙලා ඉන්න කෙනෙකුටත් ගිහින් උපදින්න පුළුවන් කියලා සුගති. ඒ වගේම කියනවා බුදුරජාණන් වහන්සේ පින්වත්නි සම්මා දිට්ඨික කර්මාන්ත කරන උදවියටත් ගිහිල් උපදින්න පුළුවන් කිව්වා සුගතිය තුළ. මෙන්න මේ සුගතිය තුල උපදින සත්වයෝ පින්වත්නි කවදාකවත් අඬන්නේ නැහැ. දුක් විඳින්නේ නැහැ. සනසිල්ල තුල ජීවත් වෙන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍රයේදී පැහැදිලි කරනවා. යම් මො තැනැත්තෙක් පින්වත්නි වැරදි කාය කර්ම, මනෝ කර්ම, වචී කර්ම, මිත්‍යා දෘෂ්ටික ඇදහිලි මිත්‍යා දෘෂ්ටික කර්මාන්ත කරලා දුගතියේ ගිහිල්ලා උපදින අයුරු. ඉපදින දුක් විඳින අයුරු. ඒ නිරය තුල විඳින අප්‍රමාණ වූ දුක්ඛම් කැටළු ඉන්පස්සේ ලෝතුරා බුදුහාමුදුරුවෝ පින්වත්නි පැහැදිලි කරනවා. ඒ දේව දූතයෝ විදිහටයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. පින්වත්නි දැන් මේ විදිහට මේ සිදුවීම පුරාවෘත්තයක් වගේ ගලාගෙන යනවා. බැලූ බැලමට කෙනෙකුට හිතන්න පුළුවන් මේ වගේ සිද්ධාමයක් වෙන්න පුළුවන්ද කියලා. ඒ පින්වත්නි අපේ චින්තනයේ හැටියට තමයි අපි එහෙම හිතන්නේ. අපි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාව විතරක් විශ්වාස කරන්න ගියාම මේ වගේ දේශනාවක් පිළිබඳ හිත පහදව ගන්න බැරි වෙනවා. දැන් දැන් ලෝකයේ ඇහැට පේන්නේ නැති ජීවීන් ගැන විශාල අවධාරණයක් තියෙනවා. මේ විදිහට උන්වහන්සේ මතක් කරා වගේ නිරේත යන නිර්සත්වේ ඕපපාතිකව තමයි උපදින්නේ. අතරක් නෑ මිහින් තුත වෙනකොටම නිර්සත්‍ය නිරේ උපදිනවා. අපිට නිරේට යන්නේ විඳවන්නමයි ඒ කිසිම සැපයක් අපේක්ෂා කරන්න බෑ. විඳව විඳවා යන කාලයේ පින්වත්නි වචන වලින් කියන්න බෑ. නිරේ කියන්නේ මිහි වගේ අවුරුදු 80කින් විතර මේ වැඩපිළිවෙල හමාර වෙන තැනක් නෙමෙයි. දීර්ඝ කාලයක් විඳවීම පිණිස ඉතා දුෂ්කර කාලයකට තමයි නිර්සත්‍යයකට Tamange කාලය විවෘත වෙන්නේ. දැන් මම පුරාවෘතයක් වගේ කියලා කියන්නේ හේතුන ඊටාව වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි මේ යම රජුරෝ කියලා කෙනෙක් ගැන ධර්මයේ සඳහන් වෙන කාරණය අපිට පන්සල්වල චිත්‍රවල ඇඳලා තියෙනවා දැක්කාම අපිට හිතෙන පොඩි ළමයින් නලවන්න බය කරන්න කියපු කතාවක් කියලා. හැබැයි මේ මූලික බුද්ධ දේශනාවල තියෙන මේ කාරණය අපි අල්ලගෙන බැලුවාම තේරෙනවා මේක නිකාම් පුරාවෘතයක් නෙමෙයි කියන කාරණය. එන්නත්නි නිරේත යන නිර්සත්‍යාව අල්ලගන්න යමපල්ලෝ කියලා වෙනම කොටසක් ඉන්නවා කියනවා. ඒ මේ යමපල්ලෝ අල්ලගෙන ගිහින් මේ නිර්සත්‍යාව යම රජුරෝ ළඟට පමුණවනවා කියනවා. පමුණුවාම යම රජුරෝ ප්‍රශ්න කීපයක් අහනවා කියනවා. මේ ප්‍රශ්න කොච්චර සාර්ථකද කියනවා නම් කාටවත් මේ ප්‍රශ්න වලින් ඇඟ බේර ගන්න පුළුවන් කමක් නැහැ. යම රජුරෝ පළවෙනියෙන් මහනවලු පින්වත්නි අම්බෝ පුරිස නැතුවන් අදස්ස මිනිස්සේසු පටමන් දේව දූතං පාතු භූතಂತಿ එම්බා පුරුෂය නුඹ පළවෙනි දේව දූතයා දැකලා තියනවාද ඒ වෙලාවේ මෙයා හිමීට නිරුත්තරව පැත්තකට වෙනවලු පැත්තකට වෙලා මුමුණලා කියනවලු අනේ ස්වාමීනි මම එහෙම කෙනෙක් ගැන දන්නේ නැහැ ස්වාමීනි මම එහෙම කෙනෙක් ගැන අහලා නැහැ. සමහර විට මිහි හුඟක් සල්ලි භාගෙ තිබ්බ මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඉඩකඩම් දීපල භෞතික සම්පත් උගත්කම් බුද්ධිමත්කම් ගොඩාක් ගොඩනගාගෙන හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. පින්වත්නි, නිර්සත්‍යෙක් වුණොත් අසරණයි. ජීවිතේ දුෂ්කර කාලයකටයි විවෘත වෙන්නේ. යම රජුරෝ පළවෙනියෙන් අහනවලු එම්බා පුරුෂය නුඹ පළවෙනි දේව දූතයා දැකලා නැත්ද? ඒ වෙලාවේ කියනවලු ස්වාමීනි මම එහෙම එකක් ගැන දන්නේ නැහැ. ඒ වෙලාවේ අමරජිරෝ ආයෙත් කියනවලු මොනවා උඹ පළවෙනි දේවදූතයා දැකලා නැහැ. අනේ ස්වාමීනි මට ඔය අහනේවා තේරෙන්නේ නැහැ. ස්වාමීනි මට තේරුම් කරන්න. ඒ වෙලාවේ මේ යමරජුරෝ කියන ද්වේමානික අසුරනිකායට අයිති මේ පුද්ගලයා මේ ඕපපාතික සත්‍යයා කියනවලු නුඹ දැකලා නැද්ද ඉපදුණු ගමන් ළමයින්ව මල මෝත්‍රා ගොඩේම වැටිලා ඉන්නවා එහෙම උඩ බලාගෙන ඉන්නවා උඩු අතට සායනී කරලා අත්පා දඟල දඟල ඉන්න ඊතා ලාභාලවියේ ඉන්න ළමයි දැක්කේ නැද්ද අනේ ස්වාමීනි දැකලා තියෙනවා හොඳයි එහෙම දකින්නකොට හිතුන්නේ නැද්ද මමත් ওই විදියටම මල මෝත්‍රා ගොඩේ වැටිලා ඉඳලා තියෙනවා මමත් ඔය විදිහටම උඩ බලාගෙන ඇවිද ගන්න බැරුව අතපය දඟලාගෙන දියර කිරිවලින් ජීවිතේ ගෙවපු අවධියක් මටත් තිබිලා තියෙනවා මම දැන් වෙනස් වෙලා. මගේ ශරීරය වෙනස් වෙලා. හැබෑවටම නුඹට හිතුනේ නැද්ද කියලා අහනවලු. අනී ස්වාමීනි මම ප්‍රමාදයි. මම ප්‍රමාදයි. ඒ වෙලාවේ අමරජිරෝ කියනවලු නුඹේ ප්‍රමාදයට මම වග කියන්න ඕනද? නුඹේ ප්‍රමාදයට නුඹේ මෑණියන් වග කියන්න ඕනේ. නුඹේ ප්‍රමාදයට නුඹේ පියතුමා වග කියන්න ඕනේ. නුඹේ ප්‍රමාදයට නුඹේ සහෝදර සහෝදරියන් වග කියන්න ඕනේ. නුඹේ යහළු මිත්‍රාදීන් වග කියන්න ඕනේ බලන්න පිනත් ලස්සන ධර්ම පරයායක් මතුවෙන්නේ හේතුව තමයි සමහර තරුණ දරුවෝ ඉන්නවා යහළුව නිසා වැරදි වලට පෙළඹෙනවා පංච දුස්චරිතයට පෙළඹිලා තියෙන්නේ අහල පහල කෙනෙක් නිසා හෘද සාක්ෂියෙන් ප්‍රාණඝාතය කරන හැඟීම ඇති වෙලා නැහැ. අසත්පුරුෂයා නිසා වැරදි කරලා තියෙනවා. දැන් බලන්න මේ අමරජුරු කියන කතාව මොන තරම් සාධාරණද? එම්බා පුරුෂය නුඹ ප්‍රමාද නම් නුඹේ ප්‍රමාදයට නුඹේ යාළුව වග කියන්න ඕනද? නුඹේ ලේ ඥාතීන් වග කියන්න ඕනද? මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු වග කියන්න ඕනද? මේ ලෝකේ දෙවියන් වග කියන්න ඕනද? එම්බා පුරුෂය ප්‍රමාද වෙච්ච කෙනෙකුට ලැබෙන මොනවා හරි ලෝකයේ දඬුවමක් තියනවා නම් නුඹට ඒ දඬුවම ලැබෙයි. නුඹට ඒ දඬුවම ලැබෙයි. එහෙම කියලා පින්වත්නි මේ යම රජුරු නිශ්ශබ්ද වෙනවා කියනවා. ආයෙත් ටික වේලාවකින් අහනවලු එම්බා පුරුෂය නුඹ දෙවෙනි දේවදූතයා දැකලා තියෙනවද? අම්බෝ පුරිස නැත්වන් අදස්ස මිනිස්සේසු ဒုတိယං දේවදූතං පාතු භූතන්ති පින්බා පුරුෂයන් ඔබ දෙවෙනි දේව දූතයවත් දැකලා තියනවාද? අනේ ස්වාමීනි මට ඔය කියන ඒවා තේරෙන්නේ නැහැ. ස්වාමීනි මට තේරුම් කරන්න. ඒ වෙලාවේ කියනවලු මොනවද ඔබ දැකලා නැහැ දෙවෙනි දේව දූතයව. අනේ ස්වාමීනි මට තේරෙන්නේ ඔය අහන දේවල්. පින්බා පුරුෂය දැකලා නැද්ද වයසට ගිය කෙනෙක්ව? දැන් බලන්න මේ කාරණා කොච්චර සාධාරණ ප්‍රශ්නද? දැන් සාමාන්‍ය ලෝකේ නම් තවත් කෙනෙකුට පවරලා ඇඟ බේර ගන්න පුළුවන්. කාගේ හරි වරදක් කාගේ හරි ඇඟේ පටලවලා අයින් වෙන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්න විමසීමේදී මේ නිරසත්‍ය ආසරණයි. මෙහි ගොඩාක් සම්පත් වේපු කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩාක් ඉඩකඩම් දේපලත් එක්ක ගනුදෙනුවක් තියාගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. උගත්කම් බුද්ධිමත්කම් වලින් ගොඩාක් ඉදිමිලා හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම මෙහි දාලා මිය ගියාට පස්සේ පින්වත්නි අසරක් නැතුව නිරේ නිර්සත්වේ කුණා මෙයා අසරණයි. මෙයා කිනවලු අනේ ස්වාමීනි මට තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේ විමසනවලු නුඹ දැකලා නැද්ද වයසට ගිය කෙනෙක්ව? ස්ත්‍රියක් හරි කමක් නැහැ පුරුෂයෙක් හරි කමක් නැහැ වකුඩු ගැහිලා ඇවිදින මිනිහෙක් දැකලා නැද්ද? ජරාවට පත් වෙලා හැරමිටියක් ගහගෙන කොන්ද කෙලින් තියාගෙන ඇවිදින්න බැරි මිනිස්සු දැකලා නැද්ද? වෙවුලමින් යෞවනය අතහැරුණු මිනිස්සු දැකලා නැද්ද? දත් නැතුව දත් ටික වැටිලා, හැම රැලි වැටිලා, කෙස් ටික වැටිලා, කෙස් වෙනස් වෙලා වයෝ වෘද මිනිස්සු දැකලා නැද්ද? අනිල් ස්වාමීනි දැකලා තියෙනවා. හොඳයි දැකලා තියෙනවා නම් ඔබට හිතුන්නේ නැද්ද මමත් ওই විදියට වෙයි. මම මේ හොඳට දැන් කොන්ද කෙලින් තියාගෙන හිටියට අනාගතේ මටත් තනියෙන් නැගිටින්න බැරි දවසක් එයි. තනියෙන් කොන්ද කෙලින් තියලා ඇවිද ගන්න බැරි දවසක් මටත් එයි. වෙවුල වෙවුලා හැරමිටියෙන් ජීවිතේ ගැට ගහ ගන්න දවසක් එයි. ජරාවටපත් වෙලා හිතේ තියෙන කෙස් ටික ගැලවිලා ඉදිලා වෙනස් වෙන දවසක් එයි මම මෙහෙම හිතියට යෞවන කාලයේ යෞවනත්වයේ තුල ඉදී නුඹට එහෙම හිතුනේ නැද්ද කියලා අහනවලු. ඒ වෙලාවේ මේ පුද්ගලයා කියනවලු පින්වත්නි පමාදස්ස බන්තේ ස්වාමීනි මම ප්‍රමාදයි මම ප්‍රමාදයි ඒ වෙලාවේ යමරජුරු ටිකක් ඉහළ ස්වරයෙන් කියනවලු ප්‍රමාද වුණු කෙනෙක් ලැබෙන මොනවා හරි ලෝකේ දඬුවමක් තියෙනවා නම් ඒ ප්‍රමාද වූ පුද්ගලයාට හම්බ වෙන දඬුවම නුඹට ලැබෙයි ඒකට අපිට කරන්න දෙයක් නැහැ නුඹගේ ප්‍රමාදයට නුඹේ මව් වග කියන්න ඕනද නුඹේ ප්‍රමාදයට නුඹේ පියා වග කියන්න ඕනද නුඹේ ප්‍රමාදයට නුඹේ ඥාති මිත්‍රාදීන් වග කියන්න ඕනද? නුඹේ ප්‍රමාදයට නුඹේ සහෝදර සහෝදරියන් වග කියන්න ඕනද? නුඹේ ප්‍රමාදයට ලේ ඥාතින් වග කියන්න ඕනේ නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණවරු වග කියන්න ඕනේ නැහැ. දැන් බලන්න මේකේ මතුවෙන ලස්සන ධර්මපරියාය මොකද්ද? දැන් සමහර කෙනෙක් කියන්න පුළුවන් තමන්ගේ අතින් වරදක් වෙනකොට ආඩාරි චෝදනාවක් කරලා තමන් පැත්තකට වෙනවා. සමහර වෙලාවට ශ්‍රමණේක් අල්ල ගන්න පුළුවන් ඒ වෙනුවට. සමහර වෙලාවට ස්වාමින්වහන්සේ නමක් අල්ලගන්න පුළුවන් පින්වත්නි තමන්ගේ අභ්‍යන්තරයේ රැකගන්න එක තමන්ගේ වගකීමක් කියන සුන්දර ධර්මපරයය මේ කාරණාවලින් මතුවෙනවා. එහෙම කෙලිවරවල යම රජුරෝ කියනවලු නුඹේ ප්‍රමාදයට නුඹම වග කියන්න ඕන. පින්වත්නි මේ විදිහට ටිකක් වෙලා ඉඳලා ආයෙත් යම රජුරෝ විමසනවලු පින්වත්නි මේ යම රජුරෝ දඬුවම් නියම කරන කෙනෙක් නෙමෙයි. යම රජුරවන්ට උවමනා වෙන්නේ කොතනින් හරි සත්‍යයක් කුසලයක් මතු කරලා මේ නිරේට වැටෙන නිර්සත්‍යයන් නිදහස් වෙන මගක් කියලා දෙන එකයි. එම්බා පුරුෂේ කමක් නැහැ. නුඹ තුන්වෙනි දේව දූතයාවත් දැකලා තියනවද? අම්බෝ පුරිස නත්වං අදස්ස මනුස්සේසු තතියං දේව දූතං පාතු භූතಂತಿ. එම්බා පුරුෂේ තුන්වෙනි දේව දූතයාවත් දැකලා නැද්ද? ඒ වෙලාවේ කියනවලු අනේ ස්වාමීනි ඔය එකක් නම් මං අහලා නැහැ. දැන් මේ ටික අහගත්ත කෙනෙකුට හරි සුන්දරයි. නිරේට වැටුණත් ඒ නිරේන් නිදහස් වෙන විවරණය නිරේන් නිදහස් වෙන වැඩපිළිවෙල ගැන අදහසක් ගන්න පුළුවන්. එම්බා පුරුෂයේ තුන්වෙනි දේව දූතයවත් දැකලා නැද්ද? අනේ ස්වාමීනි මට තේරෙන්නේ මට තේරුම් කරන්න. මොනවත් නුඹ තුන්වෙනි දේව දූතයා දැකලා නැහැ. දැකලා නැද්ද? හොඳට Tamanගේ ශරීරයේ තියාගෙන ඉඳලා එකපාර ලෙඩ වුණු මිනිසුන්න දරුණු විදිහට අසනීප වලින් විඳව විඳවා ජීවිතේ තැවීමෙන් ඉන්න මිනිස්සු දැකලා නැද්ද? දුකටපත් වුණු මිනිස්සු දැකලා නැද්ද? හොඳට දැනුගත්කම් බුද්ධිමත්කම් අධ්‍යාපන தත්ත්වයන් මේ ඔක්කොම තියාගෙන ලෙඩ වෙනකොට පින්වත් අසරණයි. එහෙම අසරණ වෙලා මල මුත්‍රා ගොඩේම වැටිලා Tamanගේ தත්ත්වය මොන විදිහේ එකක් වුණත් මහාචාර්යවරයෙක් වුණත් පින්වත්නි මල මූත්‍රා ගොඩේම වැටිලා මල මූත්‍රා වලින්ම ජීවිතේ විනාශ වෙලා යන ලෙඩ තුලම විඳවන මිනිස්සු දැකලා නැද්ද නැගිට ගන්න බැරුව හාන්සි වෙලා ඉන්න මිනිස්සු දැකලා නැද්ද අනේ ස්වාමීනි දැකලා තියෙනවා හොඳයි දැකලා තියෙනවා නම් හිතුන්නේ නැද්ද මමත් ලෙඩ වෙයි හිට අනිත්ත මම මේ හොඳට ඇඟ තියාගෙන හිටියට ලෙඩ වෙනකොට කලින් මතක් කර කර ඉන්නේ නැහැ නුඹට හිතුන්නේ නැද්ද මමත් ලෙඩ වෙයි මමත් ලෙඩවීම ධර්මතාවයක් කරගෙන උරුම කරගෙන ඉන්න කෙනෙක් මමත් ලෙඩ වෙලාවත් යයි ප්‍රමාද වෙන්න හොඳ නෑ කියලා හිතුන්නේ නැද්ද? ඒ වෙලාවේ කියනවලු ස්වාමීනි මම ප්‍රමාදයි. මම ප්‍රමාදයි. එම්බා පුරුෂය නුඹේ ප්‍රමාදයට නුඹේ මව් වග කියන්න ඕනේ නුඹේ ප්‍රමාදයට නුඹේ පියා වග කියන්න ඕනේ නුඹේ ප්‍රමාදයට නුඹේ ඥාතිවරු වග කියන්න ඕනේ නුඹේ ප්‍රමාදයට ශ්‍රමණ බ්‍රාහ්මණවරු වග කියන්න ඕනේ නුඹේ ප්‍රමාදයට දෙවිවරු වග කියන්න ඕනේ ප්‍රමාද වෙච්ච කෙනෙකුට යම් දඬුවමක් ලෝකේ ලැබෙනවා නම් ඒ දඬුවම නුඹට ලැබෙයි කියලා පින්වත්නි යම රජුරු නිශ්ශබ්ද වෙනවා කියනවා දැන් පින්වත්නි මේ යම රජුරු ප්‍රශ්න රාශියක් අහලා අහලා දැන් මේ තැනත්ත තනි වෙලා ඉන්නේ අම්මා තාත්තා ළඟ නැහැ සහෝදර සහෝදරියෝ ළඟ නැහැ ධානය අරන් ගියා නම් නොගිය නම් සෝදනා යෝජනා කළා නම් ශ්‍රමණක් දාක්නෝරුත් නෑ කවුරුත් නෑ දැන් තමන් විතරක් තනිවල ඉන්නවා යම රජුරු ඉස්සරහ මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ හෘද සාක්ෂියට අනුව යම රජුරවන්ට බොරු කරන්නත් බෑ බොරු කියන්නත් බෑ දන්නවා දැන් මේ හාමුදුරුව මතක් කළා වගේ යම රජුරුව හදන්නේ දඬුවම් දෙන්න නෙවෙයි හදන්නේ කොයි වෙලාවෙ හරි කරපු හොඳ දෙයක් මතක් වෙලා මේ විඳින දඬුවමින් ගලවල ඉවත් කරා. අහනවා යම රජුරෝ කාය දුසරෙක් වැඩ කරලා වචන වැරදි වැඩ වචන කතා කරලා අර මම මුලින් මතක් කරපු වැරදි මනෝසිතවිලි දියුණු කරලා මිත්‍යා දෘෂ්ටික වැඩ කරලා රජ්ජුරුව දඬුවම් දෙන පිරිසක්වත් කෙනෙක්වත් උඹ දැක්කේ නැද්ද නිකමටවත් කියලා. නිරුත්තරයි. කිසි උත්තරයක් දෙන්න බෑ. යම රජුරෝ පින්වත්නි සූත්‍රේ මතක් කරනෝ දඬුවම් වර්ග රාශියක්. ඒ එකින් එකට එකින් එකට එකින් එකට විමසනවා. එකක්වත් මගාරින් නෑ. ඒ බලන්නේ කොතන හරි තැනක සැඟවිච්ච කුසලයක් තියනවද? බලන්න යම රජුරෝ අහනවා ඔබ දැක්කද කවදා හරි දවසක රජුරෝ විසින් දඬුවම් දෙන රාජ්‍ය ද්‍රෝහියෙක් අහනෝ මොනවද දඬුව? ඔබ දැකලා තියනවද කස වලින් තලතල යන කෙනෙක්? දැන් ඔයත් දන්නව ඉස්සර දුන්නු දඬුවම් මේවා. කස වලින් තලතල ප්‍රධාන වීදියේ ගෙනියනවා. අහනවා කස වලින් තලතල යන කෙනෙක් දැක්කද? ආය අහනවා වේවැල් අරගෙන එක දෙකක් නෙමෙයි වේවැල්. වේවැල් මිටියක් අතේ තියාගෙන තලනවා. එහෙම දඬුවම් දුන්න රජ කාලේ. අහන එහෙම වේවැල් වලින් තලතල යන කෙනෙක්වත් ඔබ දැක්කද? අය අහනවා මුගුරු තඳු මුගුරු කියන වචනේ පාවිච්චි කරන ඒ වගේම තලතල යන කෙනෙක් දැක්කද ආපහු අහනවා පින්වත්නි බරපතල ලෙස වැරදි වැඩ කළාම විශේෂයෙන්ම හොරකම් කළාම අත් කපනවා රජවරු ඉස්සර ඒවක කළා අහනවා ඔබ දැක්කද එක අතක් කපල දඬුවමක් දෙන රාජපුරුෂයෙක් කියලා අත් දෙකම කපල දානවා එහෙම දැක්කද කියලා අහනවා කන කපනවා කන් දෙකම කපනවා. ඒක දැකලා තියනවද කියලා අහනවා. එක කනකුයි එක නහයයි කපනවා. එහෙම දැකලා තියනවද කියලා අහනවා. ඊට පස්සේ අහනවා කන් දෙකයි නහයයි දෙකම කපලා තියන අය දැක්කද කියලා. දැන් බලන්න පින්වත්නි මේ එකින් එකට එකින් එකට එකෙන් එකට අහන්නේ මහන්සියක් ගැනවත් නොහිතා. ඔත්තන හරි තැනක සැඟවිලා තිබ්බොත් මෙතනින් ගලවලා යවන්න ඕන කියන අනුකම්පාව ඇතිව යම රජුරු. ඉන් පස්සේ පින්වත්නි අහනවා ඇත්තුලවා පාගවනව වැරදි වැඩ කළාම. අද වගේ නෙවෙයි එදා ඉතා විශාල දඬුවම්. ඇත්තුලවා පාගවන කෙනෙක් දැකලා තිබ්බද ඔබ වැරදි වැඩ කරනවා. මේ විදිහට පින්වත්නි දඬුවම් ටික කියාගෙන ඇවිදින් යම රජුර එක තැනකදී අහන ඔබ දැක්කද පන පිටින් උල තියෙනවා. මේක උත්තරයි. නිශ්ශබ්ද වෙල පැත්තකට වෙනවා. ඒ වෙද්දි කියනවා කරන්න දෙයක් නැහැ ඉතින්. මම මොනව කරන්නද? මේ ඔබ විසින්ම කරගත්ත දේවල් මොනවද ඔබ විසින් කරගත්තේ? වැරදි කාය කර්ම ඔබ කළා. වැරදි වචන ඔබ කතා කළා. ආර්ය උතුමන්ට නිନ୍ଦා අපවාද කළා. මනුස්ස ජීවිතයේ පින්වත්නි නිර්ලෝකයේ ආයුෂත් එක්ක සැසඳුවොත් ඇස් පිල්ලම් වාරයකටත් වඩා අඩුයි වගේ කෙටි ආයුෂක් මනුස්ස ජීවිත කියලා කියන්නේ. නිර්ලෝකයේ කල්ප කෝටි ගණන් වලින් දීර්ඝයි. මෙච්චර පුංචි කාලයක් ඔබ ජීවත් වෙන්නේ ඇයි මේ වැරදි වැඩ කළේ? දැන් මේ වැරදි වැඩවලට කාටද වන්දි ගෙවන්න වෙන්නේ උඹටමයි. උඹ කරපු මේ අකුසලයෙන් නැත්තම් පාපගාමී කටයුත්තෙන් උඹටමයි ගෙවන්න වෙන්නේ. ඒ වෙලාවේදී පින්වත්නි අනිත් සියලුම දෙනා ඉවත් කරනවා. යම රජුරෝ කියනවා මේකට තාත්ත වග කියන්න ඕනේ පුතා හැදුවයි කියලා තාත්ත වග කියන්න ඕනේ නැහැ. ඊළඟට පුතා හැදුවයි කියලා අම්මා වග කියන්න වෙන්නේ නැහැ. එකම කුසේ ඉපදුණයි කියලා සහෝදරෝ සහෝදරියෝ වග කියන්න වෙන්නේ නැහැ. ඇසුරු කළයි දන් පෑන් දුන්නයි කියලා හාමුදුරුව වගේ කියන්න ඕන වෙන්නේත් නැහැ. ගියා ආවයි කියලා ශ්‍රමණක් බ්‍රාහ්මණය වගේ කියන්න වෙන්නේත් නැහැ. කිසිම කෙනෙක් පින්වත් මේ වෙලාවේදී නෑ. ඒ වෙලාවේදී යම රජුරෝ කියනවා මොනව කරන්නද? ටික වෙලාවක් පින්වත් යම රජුරෝ නිහඬ වෙනවා. නිහඬ වෙලා එතුම හිතනවා කොහොමද මේ මිනිස්සු මෙතනින් ගලවන්නේ නිර්සත්වය. ආපහු අහනවා පින්වත්නි පස්වෙනි ප්‍රශ්නේ. එහෙදි අහනවා නිකමටවත් එම්බා පුරුෂ උඹ දැක්කේ නැද්ද පස්වෙනි දේවදූතයා? නිරුත්තරයි ඒ කරබගෙන ඉන්නවා දැන් මේ මොකක්ද අහන්නේ? අහන අහන එකට මට උත්තර දෙන්න නෑ. දැන් ප්‍රශ්න මේ වෙනකොට පහක් අහලා ඉවරයි. ඔයත් ඔය ප්‍රායෝගිකව දන්නවා. පහකින් වැරදිකාරය වුණොත් එහෙම හය වෙන එකේ නිශ්ශබ්දව ඉන්නවා. දැන් නිශ්ශබ්දව ඉන්නවා. අහන පස්වෙනි කෙනාවත් ඔබ දැක්කේ නැද්ද? කොයි වගේ කෙනෙක්ද කියලා අහනවා. ඒ වෙලාවේදී කියන ඔබ දැක්කේ නැද්ද? කුඩා කාලෙදි මැරිලා ගියපු මල කඳක්, තරුණ වෙලා මැරිලා ගියපු මල කඳක්, මහලු වෙලා මැරිච්ච මැරිලා ගිය මල කඳක් ඔබ දැක්කේ නැද්ද කියලා අහනවා. මේ අහන්න පින්වත් ඔබ මැරෙනවා කියලා ඒ හිතන්නේ නැතුව වැඩ කළේ කියන එක. අනිත් සත්වය මැරුණා නම් ඔබත් මැරෙනවනේ. එතනයි මේ කතා කරලා පුලුප්පන්න බලන්නේ. කියනවා ඉදිමිල ඕජස් ගලන ශරීරයක් ඔබ දැක්කේ නැද්ද කියලා අහනවා. මේ ප්‍රශ්න වලට අපි කොච්චර උත්තර දීලා ඇද්ද? අපි නිරුත්තර වෙලා අපිත් ඉන්න ඇති. ඒ නිසානේ මේ සසර දුවන්නේ. කියනවා මැරිලා ඉදි මිල ගියපු මල කඳක් ඔබ දැක්කේ නැද්ද කියලා අහනවා. ඊළඟට කියනවා නවදොරටුවකින් ඕජස් ගලනවා. ඒක රජුරුවන්ගේද, ආමුදුරුවන්ගේද, සිටුවරයාගේද කියලා නෑ. මරුණට පස්සේ මල කඳේ නවද නවදොරටුවකින් ගලන ඕජස් අහන ඔබ ඒකවත් දැක්කේ නැද්ද? දැකලවත් ඔබට අනිත්‍ය ගැන වැඩුන්නේ නැද්ද? මෙනෙහි වුන්නේ නැද්ද? ඊළඟට අහනවා ස්ත්‍රී පුරුෂ දෙගොල්ලම මැරිලා ඉන්නවත් ඔබ දැක්කේ නැද්ද? ස්ත්‍රී කෙනෙක් නම් කමක් නැහැ පුරුෂ කෙනෙක් නම් නෙවෙයි. දෙන්නම ඔබ දැක්කේ නැද්ද කියලා අහනවා. ඒ වෙලාවේදීත් පින්වත්නි නිරුත්තරයි. ඉන්පස්සේ කියනවා ඔබ ඒ නිසාද කයෙන් වැරදි වැඩ කළේ නොමරනවා කියලා හිතන් හිටපු හින්දාද? වැරදි වචන කතා කළේ ඔබ නොමරනවා කියලා හිතන් හිටපු හින්දාද? මිත්‍යා දෘෂ්ටික ඇදහිලි වල හිටිය ඔබ ඒ වගේ ප්‍රතිඵල නැහැ තියනවා කියලා හිතාගෙනද? පින්වත්නි යම රජු මේ වෙලාවේදී ආපහු කියනවා. දැන් මට අපිට ඔයත් බලන්නකො මතක් කරගෙන කොච්චර අඬන්න වැද්ද? එක පැත්තකින් කෑම රසන් දෙනවා. තව පැත්තකින් පිරිස කෑ ගහනවා, අඬනවා, කඳුළු හලනවා. දිනෝ දහහක් ඉදිරිපිට තමන්ගේ ප්‍රශ්න අහනකොට උත්තර නැහැ. නිරුත්තරයි. ඒ වෙලාවේදී කියනවා කරන්න දෙයක් නැහැ එම්බා පුරුෂය. මේ අම්මා විසින් කරපු දෙයක් නෙවෙයි අම්මා වගේ කියන්න ඕනේ නැහැ. තාත්තා විසින් කරපු එකකුත් නෙමෙයි තාත්තා වගේ කියන්න ඕනෙත් නෑ. සහෝදර සහෝදර විසින් කරපු දෙයක්කුත් නෙවෙයි. ඒත් වගේ කියන්න ඕනෙත් නෑ. මහාන බමුණෝ කරපු දෙයක්කුත් නෙමෙයි ඒ පිරිස වගේ කියන්න ඕනෙත් නෑ. ශ්‍රමණක් බ්‍රාහ්මණ පිරිස මේකට වගේ කියන්න ඕනෙත් නෑ. ඔබමයි මේක කළේ. පින්වත්නි කියලා යම රජුරෝ එකක් නිහඬව ඉන්නකොට මෙන්න මේ විදිහට කියනවා. තමේනං භික්ඛවේ යමෝ රාජා පංචමං දේව දූතං සමනුංජිත්වා සමානුගහිත්වා සමනුබාසිත්වා තුන්නී හෝති ප්‍රශ්න පහම අහලා අහලා අහලා නිරුත්තර වුණාට පස්සේ යම රජු කෙනෙක් නිහඬ වෙනවා. ඉන්නත් නිරේ ස්වභාවය ගැන හොඳ අදහසක් දැන් අපේ මනස තුල තියෙනවා. නිරේ ඉන්නවා නිර පල්ලු කියලා වෙනම කොටසක්. එතකොට මේ අදහස් විවිධ විදිහට සමාජගත වුණත් මේ මූලික බුද්ධ දේශනාවෙන් ගලපාගෙන මේ දේශනාවටම අනුගත වෙලා අපි මේ දේශනාව පරිස්සමින් ඔබට කරනවා. ඔබත් ඊටාම පරිස්සමින් මේ දේශනාව ග්‍රහණය කරගන්න. එනවත් මේ නිර්පල්ලෝ කියලා කියන්නේ ඒ කර්ම විපාකයටම තමයි එහි විඳවීම පිණිසමයි ගිහින් තියෙන්නේ. දැන් මේ නිර්සත්‍ය අරගෙන අත් දෙකෙන් අල්ලගෙන ගිහින් පින්වත්නි එහෙම නිදි කරවනවා කියනවා. නිදි කරවල පස් ආකාරයක බන්ධනයකට පමුණවනවා කියනවා. පින්වත්නි ගිනියම් වෙච්ච යකඩෝල් පහක් අරගෙන අත් දෙකටයි කකුල් දෙකටයි පපුවටයි අනිනවා කියනවා. පින්වත්නි හොඳට මතක තියාගන්න මිනිස්සෙගේ ස්වභාවයෙන් නම් නිර්සතේ කියන අදහසක් ගන්න බෑ. හේතුව තමයි මොකක් හරි හේතුවක් නිසා මිනිස්සෙගේ ජීවිතේ අතරමඟ ජීවිතේ නැති වෙන්න පුළුවන්. හැබැයි නිර්සතේ ජීවිතේ එහෙම නැති වෙන්නේ නෑ. කල්ප ගණන් විඳව විඳවා දිනසති මාස වලින් කියන්න බැරි තරම් දීර්ඝ කාලයක් විඳවනවා. පස් ආකාරයක බන්ධනයකට පමුණවනවා කියනවා. පින්වත්නි නිදි කරවලා Tamange අත් දෙකටයි කකුල් දෙකටයි පපුවටයි යකඩ උල් වලින් අනිනවා කියනවා. මේ වෙලාවේ මේ නිර්සත්‍යා පින්වත්නි දරුණු දුකක් විඳවනවා කියනවා. අවාසනාව කියන්නේ පව ඉවර වෙනකන් පින්වත්නි නිරයෙන් චුත වෙන්නේ කියනවා. මේ විදිහට පින්වත්නි ඔළුවෙන් හිටවනවා කියනවා ඊට පස්සේ. ඔළුවෙන් හිටවලා සම්පූර්ණ ශරීරේ රහිනවා කියනවා. පින්වත්නි පුංචි තුවාලයක් ඇති වුණාම ඒ වේදනාව උහුල ගන්න බැරි අපිට නිරේත ගියොත් මීසා අසීමාන්තික දුකක් විඳවන්න වෙනවා. පින්වත්නි ගිනියන් වෙච්ච පොළවේ දිගා කරලා හාත්පස ඇදගෙන යනවා කියනවා. ඒ වගේම රතේක බැඳලා පින්වත්නි ආයෙත් අර ගිනියන් වෙච්ච පොළවේ ඇදගෙන යනවා කියනවා. ගිනි අඟුරු පර්වතයේ උඩට නංගවනවා කියනවා. ආයෙ පහළට බස්සවනවා කියනවා. මේ විදිහේ දුකක් වචන වලින් කියලා ඉවර කරන්න බෑ. මේ පස් ආකාරයේ බන්ධණයකට පණ පමුණුවල ඉවර වුණාට පස්සේ මේ නිර්සත්‍ය අසරණයි. මෙහි මොන විදිහේ මානව සම්බන්ධතායක ජීවිතය ගෙවුවත් පින්නත් මේ අසරණයි. ඒ නිසා තමයි බුද්ධ ශාසනය හකුළුවල හකුළුවල භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව හකුළුවල එක වචනයකින් කිව්වොත් ඒ තමයි පින්වත්නි අප්‍රමාදය කියන කාරණේ. මේ විදිහට මේ නිරේත ඇදලා දාපු මේ නිර්සත්‍යයා මහා නිරේත ඇදලා දානවා කියන නිරේ නිර්පල්ලෝ විසින්. මහා නිරේ ස්වභාවය භාග්‍යවතුනාස හරි ලස්සනට සත්‍යයාගේ චුතිය සහ උපත දකින්න විශේෂ ඥානයකින් උන්වහන්සේ ඉන්ද්‍රිය සීමාව සීමාව අභිභවාගේ අතීන්ද්‍රිය ඥානින් ලස්සන මතු කරලා පෙන්නනවා. පින්වත්නි විශාල යකඩින් වට කරපු ශාලාවක් තියනවා කියනවා. චතුක්කන්නෝ චතුද්්වාරෝ කොන් හතරක් තියනවා කියනවා. දොරටු හතරක් තියනවා කියනවා. වින් වින් වශයෙන් කොටස් බෙදලා තියනවා කියනවා. අයෝපාකාරෝ පරිජුන්නෝ උන්වහන්සේ දේශනා කරන යකඩ ප්‍රාකාරයකින් වට වෙලා තියනවා කියනවා. මේ කියන්නේ මහා නිරේ පවතින ස්වභාවය. උන්වහන්සේ දේශනා කරන යකඩ පිහිනකින් වැහිලා කියනවා. අපේ ඔළුවට එකපාරම ගොඩ නැගෙනවා ශාලාවක වගේ ආකෘතියක්. යකඩ පවුරු වලින් වටවෙච්ච ශාලාවක් තමයි පින්වත්නි මහා නිරයේ තියෙන්නේ. ඉතින් මේ නිර්පල්ලෝ විසින් කොපු වලින් ඇදගෙන ගිහින් මේ පංච බන්ධණයකට පමුණවපු නිර්සත්ත්වය ඇදගෙන ගිහින් මහා නිරයට දානවා කියනවා. දැන් මහා නිරයට දැම්මට පස්සේ මේ පැත්තෙන් එන ගිනිදැල් අනිත් පැත්තේ යකඩ බිත්තියේ වදිනවා කියනවා. දකුණු පැත්තෙන් පිටවෙන ගිනිදැල් වම් පිටියේ වැදෙනවා කියනවා. උඩින් මතුවෙන ගිනිදැල් පින්වත් යට වදිනවා කියනවා. යටින් මතුවෙන ගිනිදැල් උඩ වදිනවා කියනවා. හිතාගන්න ගිනි ජාලාවක් තියෙන විශාල ශාලාවකට මේ නිර්සත්ය ඇදලා දානවා. ඇදලා දැම්මට පස්සේ අප්‍රමාණව විඳවනවා. මොන තරම් විඳවීමක්ද කියනවා නම් පින්වත්නි මේ විදිහට කාලයක් යනවා කියනවා. මේ මහා නිරේ කාලයක් මේ නිර්සත්‍යය වැටිලා ඉන්නකොට පින්වත්නි විමත් යකඩින් කරලා තියෙන්නේ. ගිනිදල් වැදිලා ගිනි ජාලාවක් ඇතුලේ මතු වෙලා තියෙනවා. මේ ගිනිදල් අතරින් පින්වත්නි මේ නිර්සත්‍යය විඳව විඳවා මහා නිරේ දුක් විඳිනවා. පින්වත්නි බොහෝ කාලයක් ගත වෙනවා. සෑහෙන කාලයක් ගත වෙනකොට පින්වත්නි පෙරදිග දිශාවෙන් දොරක් ඇරෙනවා කියනවා. පෙරදිග පැත්තෙන් දොරක් ඇරෙනවා පේනවා කියනවා. එතකොට මේ නිර්සත්තුන්ගේ අදහසක් එනවා කියනවා කොහොම හරි කමක් නෑ මේ පෙරදිග දොරෙන් එළියට ගියොත් මේ ප්‍රශ්නේ ඉවරයි කියලා. මේ පෙරදිග පැත්තෙන් දොර විවෘත වුණාට පස්සේ ඒ දොර විවෘත වුණ බව දැනගත්ත ගමන් මේ නිර්සත්තුන්ට හිතෙනවලු මේ දොරෙන් කොහොම හරි එළියට ගියොත් මේ විඳවන දුක ඉවර කරගන්න පුළුවන් කියලා වේගෙන් ගිනිදැල් අතරින් දුවන්න පටන් ගන්නවා කියලා. ගිනිදැල් අතරින් පින්වත්නි පෙරදිග දිශාවට මේ නිර්සත්‍යා දුවනකොට මේ නිර්සත්‍යාගේ හැම දැවිල යනවා කියනවා සම්මම් පිටයති ඒ වගේම පින්වත්නි සිවිය දැවිල යනවා කියනවා මන් සම්පිඩයති මස් දැවිල යනවා කියනවා නහරුම් පිඩයති නහර වැල් දැවිලා පින්වත්නි Tamanගේ ඇට සැකිල්ලෙන් දුම් දාන්න පටන් ගන්නවා කියනවා. හැබැයි කර්ම විපාක ඉවර නැති නිසා ජීවිතේ නැති වෙන්නේ කර්ම විපාක ඉවර වෙනකන් නිරේ විඳව විඳවා මහා නිරේ දුක් විඳිනවා. පින්වත්නි අවුරුදු දහස් ගාණක් මේ නිර්සත්‍යය පෙරදිග පැත්තට දුවගෙන දුවගෙන යනවා. නිර්සත්‍යයේ ඔළුවේ වැඩ කරන්නේ මේ දොරින් එළියට ගියොත් මේ ප්‍රශ්නේ ඉවර වෙනවා කියලා. පින්වත්නි ළඟට මේ අනකොට ඒ දොර වැහිලා යනවා කියනවා. අපේක්ෂා බංගත්වයටපත් වෙනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් හැම දැවිලා ගිය, මස් දැවිලා ගිය, ලේ දැවිලා ගිය මේ ශරීරේ නහරවැල් දැවිලා ගිය, ඇට මිදුළු දැවිලා ගිය, ඇට වලින් දුම් දාන කෙනෙක් ආයේ කොහොමද පවතින්නේ කියලා. පින්වත්නි නිරේ ගැන හරියට අදහසක් ගන්න බෑ කිව්ව එකයි. බුදු කෙනෙකුට විතරයි පින්වත්නි මේ සුන්දර පණිවිඩය අපට මතු කරලා සංසාර බිය ගැන කියලා දෙන්න පුළුවන්. අපිට උන්වහන්සේ දේශනා කරපු මේ සුන්දර දේශනාවෙන් බලලා යම් අදහසක් කියන්න පුළුවන්. ඒ අදහස සම්පූර්ණ නොවෙන්නත් පුළුවන්. පින්වත්නි මේකෙන් අදහස ගන්න. පෙරදිග දිශාවට දුවගෙන පෙරදිග දොර ළඟට කිට්ටු වෙනකොට දොර වැහුණාම අපේක්ෂා බංගත්වයෙන් කෑ ගහනවා කියනවා. පින්වත්නි මේ කෑ ගහන අයට ඈතින් බටහිර පැත්තෙන් දොරක් ඇරිනවා පේනවා කියනවා. ඒ වෙනකොට ආයෙත් ඕපපාතික මේ සත්තුන්ගේ ශරීරය හැදෙනවා කියනවා. මේ වෙලාවේ අදහසක් එනවලු එහෙනම් අර දොරෙන් තමයි එළියට යන්න තියෙන්නේ. කොහොම හරි කමක් නැහැ. ඒ දිශාවේ දොරෙන් එළියට යමු කියනකොට මේ ගිනිදෙල් විත්ති අතර වදිද්දී මේ විශාල ශාලාවේ ඒ දිශාවට දුවගෙන යනවා කියනවා. දුවනකොට පින්වත්නි ආයෙත් මිය ඕපපාතිකව හැදිච්ච ශරීරයේ සිවිය දැවෙනවා. හැම දැවිල යනවා. මස් දැවිල යනවා. නහර වැල් දැවිල යනවා. Tamanගේ ශරීරයේ ඇටසැකිල්ලෙන් දුම් දාන්න පටන් අරගෙන අවුරුදු දහස් ගාණක් මේ දිවිල්ල නවතින්නේ පින්වත්නි ඒ දොර ආසන්නයට යනකොට ආසන්නයට යනකොට දොර වැහෙනවා කියනවා අපේක්ෂා බංගත්තෙන් කෑ ගහනවා කියනවා කියන්න කෙනෙක් නැහැ. අහගන්න කෙනෙක් නැහැ. සමහර වෙලාවට මිහිදී දුක අහන්න අම්මාට කියලා සැනසෙන්න පුළුවන්. බිරිඳට කියලා සැනසෙන්න පුළුවන්. දරුවන්ට කියලා දුක බෙදා ගන්න පුළුවන්. ප්‍රශ්නේ ගැටලුවට හේතුව විසඳ ගන්න පුළුවන්. පින්වත්නි, අඹ දරුවොත් එක්ක ජීවන ජීවිතයක් නෙමෙයි නිරේ තියෙන්නේ. තනි තනිව විඳව විඳවා යන දුක්සහිත ගමනකට තමයි ඔහු අවතිගරණ වුනේ. එනත්නි මේ විදියට ළඟට යනකොට බටහිර දොර වැහුනහම අපේක්ෂා බංගත්වයෙන් නිර්සත්තු කෑ ගහනවා කියනවා. කෑ ගහනකොට පින්වත්නි පේනවලු ඈතින් උතුරු පැත්තෙන් දොරක් කැරෙනවා. දොරක් කැරෙනකොට එහෙනම් මේ දොර තමයි එළියට යන්න තියෙන තැන. එහෙම හිතාගෙන පින්වත්නි උතුරු දිශාවට විශාල නිර්සත්තු ප්‍රමාණයක් මහා නිරේදී දුවනකොට Tamange අර කියපු විදියටම සිවිය දැවිලා, හැම දැවිලා, මස් දැවිලා, නහර දැවිලා, ඇටමිදුළු දැවිලා ශරීරයෙන් දුම් දානවා කියනවා ඒත් සුත වෙන්නේ නිරේ. ළඟට අවුරුදු දහස් ගාණක් යනකොට පින්වත්නි නිරේ දොර ළඟට යනකොට දකුණු දොරටුව ළඟදී දොර වැහෙනවා කියනවා. ආයෙත් කෑ ගහනවා. අනේ අපිට මේ මොකද වුනේ කියලා. පින්වත්නි මේ විදිහට අපේක්ෂා බංගත්වයට පත් වෙලා යන්නේන මන් නැතුව අසරණ වෙලා මහා විශාල දුකක් විඳව විඳවා ඉන්න මේ නිර්සත්තුන්ට දකුණු දොරටුව විවෘත වෙනවා පේනවා කියනවා. කෑ ගහගෙන දුවනවා කියනවා. ඒ වෙනකොට ආයෙත් ඕපපාතික මේ ශරීරේ හැදෙනවා. ඕපපාතික සතුන්ගේ ශරීරයේ හැඩතලයක් ගැන අපිට වචන වලින් විස්තර කරන්න බෑ. ශරීරේ හැදුනහම පින්වත්නි මේ විදිහටම දකුණු දොරටුවට දුවගෙන දුවගෙන යනකොට දොරට කිට්ටු වෙනකොට දොරට කිට්ටු වෙන්නේ පැයකින් හමාරකින් නෙමෙයි දවස් ගණන් මාස ගණන් අවුරුදු දහස් ගාණක් එක දිගට දුවන මේ දිවිල්ල නතර කරගන්න බෑ පින්වත්නි දුවගෙන දුවගෙන ගිහින් දකුණු දොරටුව ළඟට කිට්ටු වෙනකොට ඒ දකුණු දොරටුව ළඟදී දොර වැහෙනවා කියනවා දැන් බලන්න මිහිම කෙනෙක් මොන තරම් අසරණයිද කියන්න කෙනෙක් නැහැ. කරන්න දෙයක් නැහැ. Tamanගේ තාන්නමාන භෞතික දේවල් ආර්ථික හයිය Tamanගේ දේපල වලින් ගොඩනගාගත්ත ශක්තිය ඔක්කොම මෙහි අත්හැරලා දාලා ගියපු කෙනෙකුට මෙහි දානි ටිකක් දෙයි මෙහි ඉන්න අය. මෙහි ඉන්න අය පාංශකූල දෙයි. පින්වත්නි ඒ මෙහි ඉන්න අය සතුට වෙන්න. මෙහි ඉන්න අය හිත හදාගන්න. පාංශකූලික తত্ত্বය ඊටා වැදගත් తত্ত্বයක් වුණාට එවැනි తত্ত্বයක් දෙනකන් නිරේට යන නිර්සත්‍යයකට පිළිසරණක් නැහැ. මියගිය සත්‍යයා පාංශකූලයේ දෙනකන් සුගතියට වැටෙන්න ඉන්නේ නැහැ. මිය යනවත් එක්කම අතරක් නැතුව දුගතිය උපදිනවා. මේ විදිහට පින්වත්නි දකුණු දොරටුව ළඟට යනකොට මේ මහා නිරේ අභ්‍යන්තර ශාලාවේ යකඩ කවුරු වලින් වට වුණු යකඩින් වට වුණු පින්වත්නි මේ ශාලාවේ දකුණු පැත්තේ දොර ඇරෙනකොට දකුණු පැත්තට දුවනවා දුවගෙන දුවගෙන යනවා අවුරුදු දහස් ගාණක් දුවනවා පින්වත්නි දොර ළඟට යනකොට සිවිය දැවිලා හැම දැවිලා මස් දැවිලා ඇට මිඳුළු දැවිලා ඇට වලින් දුම් දාගෙන විඩාවටපත් වුණු මේ නිර්සත්‍යයා දොරට කිට්ටු වෙනකොට දොර වැහිලා යනවා කියනවා. දැන් බලන්න මේ දිවිල්ල තුල මේ නිර්සත්‍යයා මොන තරම් අසරණයිද? කියාගන්න කෙනෙක් නැහැ. බාර දෙන්න කෙනෙක් නැහැ. පිළිසරණක් නැහැ. විකල්පයක් නැහැ. හිතාගන්න කවුරුත් නැහැ. පින්වත්නි මේ විදිහට අපේක්ෂා බංගත්වයට පත් වෙලා හතර පැත්තටම දිව්වා. නමුත් විසඳුමක් නැහැ. හතර දිශාවටම දුවලා ඉවර වුණාට පස්සේ පින්වත්නි ආයෙත් පෙර දිගින් දොරක් යරිනවා කියනවා. දැන් වෙන විකල්පයක් නැති නිසා පෙර දිගට ආයෙත් දුවනවා කියනවා. පෙර දිගට දුවනකොට පින්වත්නි ආයෙත් ඕපපාතික ශරීරය හැදිලා ඉවරයි. සිවිය හැදිලා හැම හැදිලා මස් හැදිලා සාමාන්‍ය ශරීරයක් විදියට ආයෙත් හැදෙනවා. මේ දුවන දිවිල් අතර අන්තර්කාලයේ තියෙන ගිනි දැල් නිසා පින්වත්නි හම මස්ලේ නහර ඇට මිඳුළු දක්වාම පිලිස්සලා ගිහින් ඇට සැකිල්ලෙන් දුම් දානකොට දුම් ගමන ගමන් දුවනවා කියනවා. ළඟටම කිට්ටු වෙනකොට පින්වත්නි ඒ දොර නම් වැහින්නේ කියනවා. පින්වත්නි මේ මහා නිරේට වැටිච්ච මේ නිර්සත්‍යයන්ට සතුටුයි. බලාපොරොත්තුවක් තිබුණා මේ දොරින් එළියට ගියොත් පිළිසරණක් තියනවා කියලා. දොර ඇරිලා තියෙනකොට සතුටු වෙන්නේ නැති. අවාසනාව කියන්නේ පින්වත්නි ඒ මහා නිරීංචුත වෙන නිර්සත්‍යය ඊළඟට වැටෙන නිරේ ගැන අපි චන්දිම ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගමු. පින්වත්නි මේ නිර්ලෝකෙට වැටෙන්නේ දුක් මිදින්නේ ඒ මේ අත දුවන්නේ අනුන් කරපු දේවල් හින්දා නෙවෙයි. තමන්ම කරගත්ත දේ නිසා. දැන් පිළිසරණක් නැතුව පිහිටක් නැතුව ගිනි ජාලාවක් නැද්ද? යකඩෙන් වටවෙච්ච ගුහාවක ශාලාවක මේ විඳින දුක නිරසත්වය සනසිල්ල හිතලා කියලා පණිනවා හිතනවා දැන් නම් මං ගැලවුණා දැන් නිදහස් නිදහස් නෑ ඒ බුදුහාමුදුරුව මතක් කරනවා මහණනේ එතනින් වැටෙන්නේ ගූත කියන නිරේට කියන එතනින් ගැලවිලා නෑ තව තැනකට වැටිලා පෙනුන්නේ නැති එකයි ප්‍රශ්නේ හැබැයි වැටිලා වැටිලා තියෙන නිරේ කියනවා භූත කියන නිරේ ඒ නිරේ ඉන්න සතෙක් ඉන්නවා පින්වත්නි කියනවා දහමේ තියුණු උල් සහිත. එයාගේ මේ පොටක් වගේ තියෙන උලක්. ඒකෙන් මේ දැවුණු ශරීරය ආපහු දියුණුනාට පස්සේ සියුම් ලෙස විදිනවලු. දැන් ඔයත් හිතලා බලන්න ඉදි කට්ටකින් ඇනෙනකොට කොච්චර වේදනාවක්ද? නිකමටවත් ව්‍යංජනයක් හදනකොට කට්ටක් ඇනෙනකොට කොච්චර වේදනාවක්ද? ඉතින් එච්චර විශාල තියුණු ඉතාමත්ම තියුණු ගුණ සහිත සත්වයක් ඉන්නවා. මේ සත්වය කියනවා පින්වත්නි ධර්මයේ ඉස්සරලම මේ හැම විදිනවලු. හැම විද්දට පස්සේ හම්බ වෙනවා නහර. නහරත් විදිනවලු. නහර විදිලා නවතින්නේ නැහැ කියනවා මස් විදිනවලු. දැන් ඔයත් හිතන්න පන පිටින් මේක වෙන්නේ. මිය ගිහිල්ලා නෙවෙයි සිහි නැති කරලත් නෙවෙයි. මත්සින්දට පස්සේ හම්බ වෙනවා ඇටකට්ට. කියනවා ඇටකට්ටක් නිදිනවලු. නිදිනවා. ඇට කට්ට ඇතුලේ තියෙනවා ඇට මිදුළු. මේ සත්ත්ව ආහාරයට ගන්න ඇට මිදුළු. පණ පිටින් කියනවා පින්වත් මේ නිර්සත්ත්වය විඳින දුකට අර සත්තු ගිහිල්ලා ඇට මිදුළු කන්න පටන් ගන්නවා. මේ වේදනාවෙන් කවදාකවත් ගැලවෙන්න බෑ. වේදනාව එක දවසක් දෙකක් තුනක් කියලා නෙවෙයි. අවුරුදු කෝටි ගාණක් ඒ වෙනකොට ලෝකේම සනසන බුදුහාමුදුරුවරු පහළ වෙලා කල්යාණ මිත්‍රෝ මෙහි ඇති වෙලා එක්ක තමන් එක්ක හිටපු පිරිස හොඳ කටයුතු කරපු පිරිස නිවන් දැකලා ඒත් පින්වත් මේ අර දුක් විඳින මොනවා කළ නිසාද වැරදි වැඩ කළ නිසා මේ ගෝත නිරේ දුක් විඳින නිරසත්ත්වය හිතනවා අනේ මෙතනින් මට ගැලවෙන්න තියෙනවා නම් කොච්චර එකක්ද පින්වත් මේ කළ කර්මය අඩුවක් වෙන්නේ නැහැ අඩු කරන්න බෑ කාටවත්. වැඩි කරන්නත් බෑ කාටවත්. ඒක නිවැරදි ආකාරයටම ලැබෙනවා. ඒ ලැබුණට පස්සේ මේ නිර්සත්ත්‍ය ඊළඟට වැටෙනවා කියන පින්වත්නි මේ උණුවලු නිරේ කියන නිරේකට. දැන් බලන්න අර යකඩ ගයක් වගේ එකක හිටිය ඒ මේ අත අවුරුදු ගාණක් දිව්වා ඒකෙන් දෙයනේ කියලා ගැලවිලා පැන්න පණිනකොටම භූත නිරේට වැටුණා ඒකෙත් අවුරුදු කල්ප ගාණක් අර දුක විඳලා විඳලා විඳලා දැන් නම් ඇති කියලා හිතලා හුස්මක් අරගෙන පණිනවා. ඊළඟට වැටෙන උණුවලු නිරේට කියනෝ පෙන්වන. ඒ උණුවලු නිරේත් අපි හිතන සැනසෙල්ලක් නැහැ. ඔබ කවදාකවත් හිතන්න එපා බුදුහාමුදුරුව බය කරලා සිව්පස්සේ ගන්න ඕන උත්මයෙක් නෙවෙයි. උන්වහන්සේ ගිහි කල හිටියානම් සක්විති රජුරුව. උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට සිව්පස්සේ උන්වහන්සේ බය කරලා ලබලා දෙන්නේ නෙවෙයි. හාමුදුරුවරුන්ටත් මතක් කරන්නේ මේ ගෙන්නගෙන මහණෙනි කාය දුස්චරිත වැඩ කරන්න එපා. වචී දුස්චරිත වැඩ කරන්න එපා. මනෝ දුස්චරිත වැඩ කරන්න එපා. මිත්‍යා දෘෂ්ටික අදහස් තුළ ඉන්නත් එපා. මිත්‍යා වැඩ කරන්නත් එපා. සුගතියේ උපදින්න වැඩ කරන්න. මේ මම දැකලා කියන්නේ. දැන් සූත්‍රය ආරම්භ කළේ එහෙමයි බුදුහාමුදුරු. මහණෙනි නුඹලා ඇස් දෙකින් මිනිස්සු මේ මේ අත යනවා දකින්නවා වගේ මම මේක දැක්කා. මම මේක අත්විඳා. කවුරුත් කියපු දෙයක්වත් කෙනෙක්ගෙන් අහගත්ත දෙයක්වත් පොතක පතක තිබුණු දෙයක්වත් නෙවෙයි මහණෙනි. මම මේ උඹලා රැස් කරලා කියන්නේ කියලා දෙන්නේ දේශනා කරන්නේ. මේක මම ලැබපු චතුූපපාද ඥානය. බුදු කෙනෙකුට පිළිහිටන ඥානයකින්මයි මම මේක දැකලා කියන්නේ කොච්චර අනුකම්පා සහගතද. මේ අපු මුදවන්න බුදුහාඳුරු. මිහිඳු හාමුදුරුවෝ කොච්චර අනුකම්පා කළාදද වගේ පොයක් දවසක. පින්වත්නි උණු අලු නිරේත වැටෙන සත්‍යය විඳින දුක භාග්‍යවතුන් වහන්සේ මෙනෙහි කරනු. කියනෝ කොහොමද? දික්කු යකඩ කටු තියනවලු කොච්චරද කියනවනම් මේ යොදුනක් තරම් උසයි. ඒත් හිතලා බලන්න යොදුනක් උස අඟල් 16ක් විතර දිග හිතන්නවත් පුළුවන්. එච්චර විශාල රත්විච් එකකින් පින්වත්නි අරගෙන ගිනියම් වෙච්චි ගිනිදල් නිසා රත් වුණු රත් වෙච්ච නිසා ගිනියම් බවට පත් වෙච්චි ඔයත් දන්නවා මයින්හමක් අදිනකොට කොච්චර රත්තල තියෙනවද? නේ අබදල්ලක පාට වගේ කියලා අපි කියන කතාවකට. ඒිටත් එහා ගිය ප්‍රමාණයට පින්නත් රත් වෙලා. ඒ රත් වෙච්ච ඇන අරගෙන මේ නිර්සත්‍යයට කියනවා පින්වත්නි අනිනවලු. ඒ අනිනකොට අර අච්චර දිග තිබුණු කටු ගස් තියෙනවා. ඒත් වහලා තියෙන ඉඟුල් ගස් කියලා. ආන්නේ කටු ඉඟුලේ නංවනවා කියලා කියන්නේ උන් අකුසල කර්ම. බලන්න දැන් කොච්චරද? මේක තියෙන උණුවලු නිරේ කියනවා මේ ගහේ නග්ගනවලු ඉහළට නග්ගනකොට ඇඟ කැපෙනවා තුවාල වෙනවා සිදුරු වැනෙනවා අය පල්ලෙහැ බලන්නවත් පල්ලෙහැට එන්නවත් බෑ පල්ලෙහැ ඉඳලා ආපහු අනිනවා එතකොට උඩටම යන්න වෙනවා අත බැරි වෙලාකවත් ඇතෑරුණොත් ආපහු අර කටුවල ඇනීගෙන ඇනීගෙන පල්ලෙහැට වැටෙනවා බුදුහාමුදුරු මතක් කරනවා මහණෙනි ලේ තවරගෙන ලේ වැක්කිර වැක්කිරේ ඇත්තු හිතන්න කොච්චර වේදනාවක්ද දුකක්ද කියලා. කොච්චර අඬනවද මේ වෙලාවට කොච්චර අසරණ වෙලාද? අම්මා තාත්තා නෑ මේ යාළුව අපේ හාමුදුරු මතක් කළා වගේ අම්මා තාත්තා නිසා කරගත්තත් දැන් ඒ අකුසලේ මට නිමින්න වෙලා. මමයි ඒකට මුල පිරුවේ. දැන් මට තනියම ගෙවන්න වෙලා. මාව නිදහස් කරගන්න කවුරුත් නෑ. සහෝදරයෙක් නෑ අම්මා තාත්තා නෑ අසල්වාසියෙක් නෑ තිබුණු ධන දේපලක් නෑ කිසි දෙයක් නෑ දැන් Taman තනි වෙලා. කරපු කර්මය විඳවනවා. බුදුහාඳුරු මතක් කරනවා පින්වත්නි මේ කටු ඉඹුලේ උඩට නංවනවා වගේම ආපහු බස්සවනවා. ආපහු උඩට නංවනවා ආපහු බස්සනවා. මේ විදිහට පින්වත්නි බුදුහාඳුරු මතක් කරනවා මේ නිර්සත්‍ය විඳින දුක ඒ ජීවන දුක කළ අකුසල කර්මයේ ගෙවිර ඉවර වෙනකම්ම අඩුවක් කවදාකවත් තියෙන්නේ අඩු කරනවා නම් යම රජුවර ප්‍රශ්න අය අහන වෙලාවේදී අඩු වෙනවා හැබැයි නිරුත්තර වෙච්ච නිසායි මේ තැනටපත් වෙලා තියෙන අඩු වෙන්නේ නැහැ කවදාකවත්. පින්වත්නි කියනවා අකුසල කර්මයේ ගෙවිල ඉවර වෙනකම්ම ඒ මේ අත කටේ මුල් ගහේ නගින්න වෙනවා කියලා. එන් පස්සේ ගිහිල්ලා උපදින්න පින්වත්නි අසිපත් නරකේ. පින්වත්නි අසිපත් නරකය සිඹලි වනය කියලා හඳුන්වන මේ සමාන්තරව තියෙන තැනක්. මේ විස්තර ඔක්කොම පුරාවෘතයක් විදිහට අපිට කියන්න වෙලා තියෙන්නේ මේ ගැන හරියට අදහසක් නැති නිසා. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මේ නිර්සතුන් ගැන හරියට අදහසක් මුල් කාලේ මතු කරන්නේ නැහැ. හේතුව තමයි මේ දේශනා ගැන යම් කෙනෙක් සැක පහල කළොත් භාග්‍යවතුන් වහන්සේත් සැක කළා වෙනවා. ඒක බොහෝ අයහපත පිණිස අහිත පිණිස දුක පිණිස පවතිනවා. දැන් ඔබ දන්නවා ඇති අර මොග්ගල්ලාන මහරහතන් වහන්සේ പ്രേත ලෝකේ එරුදිමත් ඉහළින් යන പ്രേතෙක් දැකලා කෑග ගහ දුවන പ്രേතෙක් දැකලා අර රහතන් වහන්සේ සමග පහළට බහිනකොට උන්වහන්සේ hina වෙනකොට අර ස්වාමීන් වහන්සේ විමසනවා අනේ මොග්ගල්ලාණයන් වහන්සේ ඔබ වහන්සේ මොකද මේ hina වෙන්නේ ඔබ වහන්සේට hina වෙන්න හේතුවක් තියනවාද ඒ වෙලාවේ උන්වහන්සේ විමසනවා උන්වහන්සේ දේශනා කරනවා ආයුෂ්මතුනි ඔය කතාව අද තථාගතයන් වහන්සේ හවස් කාලේ මුණ ගැහුණාම අහන්න කියනවා මුණ ගැහුණාම මම මගෙන් අහන්න කියනවා ඒ වෙලාවේ මේ ස්වාමින් වහන්සේ ලක්කන ස්වාමින් වහන්සේ මේ කතාව මතකයේ තියාගෙන ඉඳලා තථාගතයන් වහන්සේ ධම් සභාවට එකතු වුණාට පස්සේ ධම් සභාවේදී නැගිටලා සිවුර ඒකාංශ කරලා තථාගතයන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි අද අපි පින්නපාතේ වඩිනකොට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සිනහ පහල කළා. උන්වහන්සේ මට හේතු කිව්වේ නෑ. කාරණා මොනවද කියලා අහද්දී උන්වහන්සේ සද්ද නැතුව හිටියා. ආය ආය හේතු විමසද්දී උන්වහන්සේ මට මතක් කළා ඔබ වහන්සේ ධම් සභාවට වැඩම කළාම මගෙන් අහන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ආනන්ද ස්වාමීන් වහන්සේ නැගිටලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මොග්ගල්ලාණන් වහන්සේ මතක් කරනවා අනේ ස්වාමීනි අද උදේ මේ කන්දෙන් පහලට බහිනකොට ආරාමයෙන් පිටත් වෙලා පිඬු පිනිස හැසිරෙන්න පිටත් වෙනකොට මම විස්මිත ප්‍රේතයෙක් දැක්කා. හිතාගන්නවත් බැරි විදිහේ එරුදිමත් විඳව විඳවා දුක් විඳින ප්‍රේතයෙක් දැක්කා කියනවා. පින්වත්නි මේ කතා කරන නිරේ දුකට වඩා പ്രേත ලෝකයේ දුක ස්වල්පයයි. වචන වලින් විස්තර කරගන්න පුළුවන් විදිහේ සීමාවක තියෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මොග්ගල්ලාන මම බුද්ධත්වයට පත්වුණු මුල් කාලේ ওই විදිහේ ප්‍රේතෙක් දැක්ක කියනවා. මම සමාපත්තියෙන් නැගිට්ටට පස්සේ එක දවසක් මම දැක්කා ওই ප්‍රේතයා ওই විදිහට ඔය දිවිල්ල අවුරුදු ගණනාවක් එක දිගට දුවනවා කියනවා. පින්වත් මහණෙනි එදා මම ඔබට ওই කතාව කියන්න ගියේ නෑ කියලා. හේතුව තමයි එදා මමට මම ඔබට මම දැක්ක මේ 이르දිමත් ප්‍රේතයා ගැන කිව්වා නම් ඔබ සැක කරනවා කියනවා. අද මම ඔබට මේ විස්තරය කියන්නේ ඇපේට මහා මොග්ගල්ලාන ඉන්න නිසා කියනවා. මේ මහා මොග්ගල්ලාන කියන කතාව මම එදා දැක්ක හැබැයි මං කියන්න ගියේ නෑ. හේතුව තමයි එදා මම ওই කතාව කිව්වනම් ඔබ මම ගැනත් සැක කරාවි. අද හැබැයි මම කියනවා මේ මොග්ගල්ලාන ඇපේට තියාගෙන කියනවා. ඒ නිසා පින්වත්නි මේ කියන දේවල් සුරංගනා කතාවක් විදිහට ග්‍රහණය කරගන්න එපා. පින්වත්නි සිම්බලී කියන වනයේට සමාන්තරව තමයි මේ අසිපත් වනය කියන එක ඕපපාතිකව පහළ වුණු නිර්සත්තු වෙනුවෙන්ම සකස් වෙලා තියෙන්නේ. පින්වත්නි මේ අසිපත් වනේ විශාල රුක්ෂලතාවල හැඩයෙන් පිහිටලා තියෙනවා කියන. දැන් මේ නිර සත්වයා මෙතනට වැටෙනවා. මෙතනට වැටුණට පස්සේ විශාල විඳවීමක් නිර සත්වයේකට තියෙන. ඒ විඳවීම වචන වලින් කියන්න බැරි බව අපට තේරුණා මහා නිරයෙන් පටන් අරගෙන අර පංචවිද්ද බන්ධනයක් පමුණවලා එතනින් මෙහාටම ගලාගෙන එන විදිහෙන් අපට තේරෙනවා අවුරුදු ලක්ෂ ගණන් විඳවන මේ විඳවිල්ල සුළුපටු එකක් නෙමෙයි කියලා. මේ අසිපත් වනයේට දැම්මට පස්සේ නිරසත්තු එකතු වෙලා හැමෝම දුවන්න පටන් ගන්නවා කියනවා. දුවනකොට පින්වත්නි මේ අසිපත් වනයේ තියෙන ගස්වල පත්‍ර හැදිලා තියෙන්නේ හරියට කඩුවක් වගේ කියනවා. යකඩින් ගිනියම් වෙච්ච කඩුවක ස්වරූපයෙන් කියනවා මේ අසිපත් වනයේ පත්‍ර හැදිලා තියෙන්නේ. පින්වත්නි හුළඟට හෙල්ලිලා මේ විශාල පත්‍ර බිමට වැටෙනවා කියනවා. ගෑවුණු සැනින් කපාගෙන යන්න තරම් තියුණුයි කියනවා. දැන් මේ නිර්සතු දුවගෙන යනවා. මං හිතන්නේ නිර්සතුන් අදහසක් ඇති මේ වනයේ සුන්දරයි කියලා. ගිනිදැල් අතරින් විඳවලා අප්‍රමාණව පීඩාවට පත් වෙලා ආපු ගමනේදී මේ වනයේ මැදට දාපු ගමන විඩාව සංසිඳුවා ගන්න ලැබුණු සුන්දර අවස්ථාවක් විදියට පින්වත්නි නිරසත්තුන්ට හිතෙනවා ඇති. පින්වත්නි මේ විදියට දුවනකොට වේගයෙන් මේ පත්‍ර හෙලවිලා හුළඟට වැනිලා හරියට කැලෑවක ගහක් හුළඟට සෙලවෙනකොට වේලිච්ච පත්‍ර බිමට වැටෙනවා වගේ කඩුවක හැඩයක් තියෙන මේ පත්‍ර බිමට එනවා කියනවා. බිමට වැටෙනකොට පින්වත්නි සාමාන්‍යයෙන් යකඩයකින් හදාගත්ත පිහියක් වගේ නෙමෙයි. ගෑවුණු සැනින් කපාගෙන යන තරම් තියුණුයි කියනවා. පින්වත්නි මේ විදියට දුවන නිරසතුන්ගේ ඇඟට මේ අසිපත් වනයේ පත්‍ර කඩාගෙන වැටෙනකොට ඒ පත්‍ර වැටෙනකොටම පින්වත්නි අත්‍යපිල යනවා කියනවා. පා කැපිල යනවා කියනවා. සමහර අයගේ මේ දුවන දිවිල්ලත් එක්කම අතකුයි කනකුයි විතරක් කැපිල යනවා කියනවා. පින්වත්නි අතකුයි කනකුයි කැපුණාට පස්සේ කෑ ගහගෙන ලේ ගලාගෙන මේ නිර්සත්වයා දුවනවා කියනවා. පින්වත් මේ විදිහට දුවනකොට සමහර අයගේ අත් දෙකම කැපිලා යනවා කියනවා. සමහර නිර්සත්වයන්ගේ පින්වත්නි නාසය කැපිලා යනවා කියනවා. සමහර අයගේ පින්වත්නි අත්පා හතරම කැපිලා යනවා කියනවා. සමහර පාත්‍ර කීපයකට අහුවෙලා අත් දෙකයි පා දෙකයි සියලු ශරීරාංග වෙන් වෙන්න කැපිලා යනවා කියනවා. ඒත් අවාසනාවක මහත කොයි තරම්ද කියනවනම් නිරයෙන් චුත වෙන්න බෑ කියනවා. පින්වත්නි මෙහි විදවීම අවසන් වෙනකොට හෘදේ වස්තුව නතර වෙනකොට මේ ගමන අවසන් කරන්න පුළුවන්. පින්වත්නි උත්සාහය අසාර්ථක වෙනකොට වෛද්‍යවරයෙක්ගේ මේ ජීවිතය අතහැරෙයි. අතහැරුන් නැත්නම් අවශ්‍ය නම් අතහැරවන්නත් පුළුවන්. හැබැයි මේ ගමන ඒ වගේ සුන්දර ගමනක් නෙමෙයි. මැරුණා කියලා කියනකොට මිනිසුන්ට පේන්නේ මේ ශරීරයේ හුස්ම වැටෙන එක නවතින එක විතරයි පින්වත්නි. මේ දේශනාවෙම තියෙනවා මැරුණා කියනකොට මිනිසුන්ට පේන්නේ පින්වත්නි මේ දේශනාවට අනුව මුල් විග්‍රහයේදී පැහැදිලි වුණා. පින්වත්නි මිනිහෙකුට මැරුණා කියනකොට හුස්ම වැටෙන එක නවතිනවා. පින්වත්නි මැරුණා කියනකොට ඇඟ සීතල වෙනවා, දරදඬු වෙනවා. එතකොට මිනිස්සු කියනවා යාන් මැරිලා. එයා මරණයටපත් වෙලා කියලා. පින්වත්නි අපි කාටවත් පේනවද ඒ පුද්ගලයාගේ පංච උපාදානස්කන්ධය චිත වෙන විදිය? පින්වත්නි අපි කාටවත් පේන්නේ අපිට පේනවා හුස්ම නවතින එක. අපිට පේනවා ඇඟ දරනනු වෙන එක. අපිට පේනවා ඇඟ සීතල වෙන එක. හෘද ස්පන්දනේ නවතින එක අපිට දැනෙනවා. අපි කාටවත් පේන්නේ ඒ පුද්ගලයාගේ පංච උපාදානස්කන්ධේ පිට වෙලා උපත සකස් වෙන විදිය. ඒ නිසා තමයි අපේ චන්දිම සාල්නාංශයේ ආරම්භයේම කිව්වේ සත්වයාගේ උපත සහ චුතිය තථාගතයන් වහන්සේ දේවදූත සූත්‍රයේදී මතක් කරනවා දකින්නේ හරියට ගෙවල් දෙකක් මැද ඉන්න මිනිහෙක් ගෙවල් දෙක අතර මිනිස්සු මාරු වෙනවා වගේ කියලා කිව්වේ ඒකයි. ගෙවල් දෙකක් මැද ඉන්න මිනිහෙකුට මේ ගෙවල් අතර මිනිස්සු මාරු වෙනකොට ලස්සනට හොයන්න පුළුවන්. ඒ ගෙදරින් මේ ගෙදරට එනකොට යාට හොයන්න පුළුවන්. ගෙවල් දෙක මැද සමාන්තරව ඉන්න මිනිහෙකුට ගෙවල් වල එහෙම යන මිනිස්සු පේනවා. ඒ වගේ මහණෙනි සත්‍යයාගේ චුතියයි උපතයි මම දකින්නේ කියලා මේ සුන්දර දේශනාවේ ආරම්භ වුණේ. පින්වත්නි මේ විදියට මේ අසිපත් වනයේ විඩාවෙන් දුවන නිර්සතෙක්ගේ අත් කැපිල යනවා පා කැපිල යනවා කන් කැපිල යනවා නාසය කැපිල යනවා පින්වත්නි කටුක වේදනාවක් ඉවසනවා මේ ඉවසිල්ල දවසක් නම් හිත හදා ගන්න පුළුවන්. මාසයක් නම් හිත හදා ගන්න පුළුවන්. ඉලක්කයක් තියෙනවා මාසෙකින් ප්‍රශ්නේ විසඳෙනවා කියලා. පින්වත්නි අවුරුද්දක් නම් ඒත් හිත හදාගෙන මේ දුෂ්කර ජීවිතේ ගෙවලා දාමු සුන්දර කාලයකට ඉස්සරහා විවෘත වෙයි කියලා හිතන්න පුළුවන්. පින්වත්නි අසිපත් වනය සිම්බලි වනයේට සමාන්තරව පිහිටලා තියෙන මේ වනයේ පින්වත්නි සුළඟට සෙලවෙන පත්‍ර වලින් අත්පා නාස කන් කැපිල යද්දී විඳවන කටුක වේදනාවට සීමාවක් නැහැ. මේ විඳවන කටුක වේදනාවට පින්වත්නි කාලයක් ගැන හිතන්න බෑ. මේ විඳවීම අසීමාන්තිකයි. විඳව විඳවා පින්වත්නි මේ විදිහට ජීවිතේ ඉදිරියට ගලාගෙන ගලාගෙන යනකොට ඉස්සරහට මේ ජීවිතේ ගලාගෙන යනකොට මේ දුෂ්කරතා මැද්දේ මේ නිර්සත්වයා විඳව විඳවා ඉස්සරහට ඇදෙනවා. ඇදෙන්න ඇදෙන්න අනිකුත් ශරීර අවයව පවා කැපිලා යනවා. කැපිලා ගිහින් පින්වත්නි මේ නිර්සත්වයා ඒම යා එතනින් වැටෙනවා පින්වත්නි වේතරණී කියන නදයට. අසිපත් වනයේට සමාන්තරව තමයි වේතරණී කියන නදිය පිහිටලා තියෙන්නේ. ඉතින් මෙයා දුවගෙන දුවගෙන යනකොට සමහර විට මේ නිර්සත්‍යයට හිතෙනවා ඇති මේ අත්පා කැපිලා ගලන ලේ ධාතුවෙන් විඳවන විඳවිල්ල සමනය කරගන්න පුළුවන් මේ ගඟට බැස්සාම කියලා. වේතරණී නදිය ඈතින් සමාන්තරව අසිපත් වනයේට කිට්ටුවෙන් ගලාගෙන යනවා. අසිපත් වනයේට සමාන්තරව ගලාගෙන යන වේතරණී නදිය දකින්නකොට මේ නිර්සත්තු සැනසෙනවා. මේ වේදනාව ටිකක් හරි සමනය කරගන්න පුළුවන් කියලා සැනසෙනවා. මේ සැනසීම හරියම අවිහිංසාවාදී එකක්. ඔබට හිසේ රදයක් ඇති වෙනකොට පින්වත්නි ඒකට වේදනානාශකයක් නොගත්තොත් ඔබට උහුලන්න අමාරුයි. ඔබට ඔබේ කුසේ වේදනාවක් ඇති වෙනකොට ඔබට ඒ වෙනුවෙන් වේදනානාශකයක් අවශ්‍යයි ජීවිතයේ යථා තත්ත්වයට පත් කරගන්න. පින්වත්නි මේ විඳවන විඳවිල්ල ගැන වචන වලින් විස්තර කරන්න අමාරුයි. දැන් මේ විදියට අසිපත් වනේ ඇවිදිමින් දුෂ්කර වේදනාවක් විඳිමින් යන මේ නිර්සත්‍යයට ඈතින් සමාන්තරව පේන වේතරණී කියන නදිය මේ නදිය දැකීමෙන් පවා මේ නිර්සත්තු සතුට වෙනවා දැකීමෙන් පවා සතුට වෙනවා ඒ සතුට මොනතරම් උඩුදුවනවද කියනවද නම් පින්වත්නි මේ අත්පා කැපුණු වේදනාව ජල ධාරාවත් එක්ක ශරීරයේ සිසිල් වෙයි කියලා හිතාගෙන පින්වත්නි යන පිම්මටම මේ නිර්සත්තු වේතරණී කියන නදියට පනිනවා කියනවා. පින්වත්නි ඒ පැනීම ඊටත් වඩා දුෂ්කරයි. හේතුව තමයි වේතරණී කියන නදිය පින්වත්නි ලුණු වතුර උණු වෙලා හැදිච්ච ජලයක් තියෙන කියනවා. පින්වත්නි ශරීරයේ යම් තුවාලයක් ඇති වුනහම ඒ තුවාලිට ලුණු වතුර ටිකක් වැටුනොත් ඒ විඳවීම කොහොමද කියලා ඔබ උපකල්පනය කරගන්න. හැබැයි අතක් කැපීම තුවාලයක් වීම වගේ මේක සුළුවෙන් සලකන්න බැරි බවත් ඔබ හිතාගන්න. මේ විදිහට පින්වත්නි මේ වේතරණී කියන නදියට වැටුනහම කෑ ගහගෙන විඳව විඳවා උඩු අතට ගහගෙන යනවා කියනවා. මේ දේශනාවේ භාග්‍යතුන් වහන්සේ දේවදූත සූත්‍රයේදී මතක් කරනවා උඩු අතට අවුරුදු 100 ගණන් ගහගෙන යනවා කියනවා. අවුරුදු 100 ගණන් උඩු අතට ගහගෙන ගින් පින්වත්නි ආයෙත් අනිත් පැත්තට 100 ගණනක් අවුරුදු ගහගෙන යනවා කියනවා. පින්වත්නි ඉහළටත් පහළටත් අවුරුදු දහස් ගාණක් නදියකට වෙලා ගෙවන ජීවිතය ගැන හිතන්න බෑ. ඒක වචන වලින් කියන්න බෑ. පින්වත්නි මේ උඩට වතුර පාරට ගහගෙන යනවා පහළට වතුර පාරට ගහගෙන යනවා මේ විදියට අවුරුදු දහස් ගාණක් වේතරණී කියන නදියේ විඳව විඳවා දුක් විඳිනවා කියනවා. මේ විදියට කාලයක් දුක් විඳිනකොට විශාල කාලයක් ගත වුණාට පස්සේ ආයෙත් යමපල්ලෝ ඇවිල්ලා කොක්කක් වගේ යකඩ කූරකින් මේ නිර්සත්ත්වය ඇදලා ගන්නවා කියනවා ගොඩට. ගොඩට ඇදලා ගන්නවා කියනවා හරියට බිලි කොක්කක් වගේ කොක්කකින්. මාළුවෙක් බිලිකොක්කකින් ඇදලා ගන්නවා වගේ මේ නිරේ වේතරණී කියන නදියේ විඳවන නිර්සත්‍යයක් ගොඩට ඇදලා ගන්නවා කියනවා. මේ විදිහට උඩට ඇදලා ගත්තාම මේ ආපු ගමන දුෂ්කරයි. මොනතරම් දුෂ්කරද කියනවා නම් මහා නිරයෙන් ආරම්භ වෙලා විවිධ විදියට විඳවීමක් ආපු ගමනේදී විඩාව සංසිඳව ගන්න සුන්දර අවස්ථාවක් කියලා හිතෙනවා ඇති. එනත් මේ විදියට යමපල්ලෝ ඇවිල්ලා බිලිකොක්කකින් වගේ උඩට ඇදලා ගන්න මේ වේතරණී නදියෙන් උඩට ඇදලා ගන්න මේ නිර්සත්‍යයෙන් අහනවලු අම්බෝ පුරිස කිං ඉච්ඡේති එම්බා පුරුෂය නුඹට මොනවද ඕන කියලා අහනවලු එම්බා පුරුෂයේ නුඹට මොනවා හරි ඕනද කියලා අහනවලු ඒ වෙලාවේ මේ නිර්සත්‍යා කියනවලු jigutosmin bante ස්වාමීනි මට බඩගිනි කියලා. පින්වත්නි බොච්චර වෙලා අහපු ධර්ම කාරණාවේ බලන්න එකම තැනකවත් කෑම ගැන ඇහුවේ නැහැ. වතුර ගැන ඇහුවෙත් නැහැ. මේ අධික වේදනාවක් විඳ විඳ එන සත්වයාගෙන් එකම එක අවස්ථාවක් තමයි කල්ප කෝටි ගානකට පස්සේ අහන්නේ. උඹට මොනවද ඕනද? ගත් කටට කියන්නේ මට හරිම බඩගිනි. ඒ නැහැ කෑම. තියෙන ගිනි යම් වෙච්ච ගිනි ගුලි. ඉතාමත්ම රත් වෙච්ච කටේ දාගත්තොත් පිච්චෙන තරම් අද්විත වේදනාවකින් යුක්ත ගිනි ගුලි තියෙන. කියනවා යකඩ අණ්ඩක් අරගෙන කට ඈත් කරලා ගිනියම් වෙච්ච යකඩය කටට දානවලු. බඩගින්න ඉවස ගන්න බෑ හිතනවා මේකෙන් හරි කමන්නේ දැන් ඉවර වෙයි. දිලිනවා කියනවා පින්වත්නි. දිලිනකොට කට පිච්චෙනවා. තොල්පටි පිච්චෙනවා. දිව පිච්චෙනවා. උගුර පිච්චීගෙන ප්‍රධාන ආමාශය දක්වාම ගිහිල්ලා අදෝ මාර්ගයෙන් පින්වත් මේ ගිනි ගුලිය පිට වෙනකොට හිතනවලු දැනෙනවලු දැන් නම් කුසගින්න ඉවරයි ඉන් පස්සේ ආපහු අහනවලු පින්වත් නිරිසත්වය ඇවිල්ලා බුදුහාමුදුරු මතක් කරනවා මහණෙනි තමේනම් බික්කවේ නිරේ පාලා එවං මාහංසු මේන් මේ මහනවා අම්බෝ පුරිසකින් ඉච්ඡසීති දැන් ආපෝ පුරිසය නුඹට මොනවද ඕන කියනවා ඒව මාහං පිපාතෝස්මි බන්තේති කාලේ වුණාට පස්සේ මොනවද ඕන වතුර කියනවා කුසගින්න නම් නෙවුණා. වතුර ටිකක් තිබ්බොත් හොඳයි. එහිදී පින්වත්නි සීතල වතුර නෙමෙයි අධික වේදනාවකින් ඉන්නේ. ගිනි හැම්මෙච්ච වතුර අරගෙන කට එකට එයා පද කරගන්නවා. පිපාසයි. වතුර බොන්නත් ඕන. වේදනාවයි. කරන්න දෙයක්වත් නැහැ. පින්වත්නි ඉවුණු අඬුවකින් රත් වෙච්ච අඬුවකින් වගේ ආයුධයකින් කට ඈත් කරලා ලෝධිය වතුර වක් කරනවා කියන කොයි වගේද කියන්නේ සූත්‍රයේ තඹ පාටට තියෙන වතුර කොච්චර රත් වෙලාද කියලා හිතන්නේ තඹ පාටට තියෙන වතුර කටට වැක්කුරුවාම පින්වත් කියන තොල්පටි බලාගෙන ඉන්නකොට පිච්චෙනවලු අපි කටට උණු වතුර ටිකක් ගත්තොත් කොච්චර වේදනාවක් ගත්ත විගසට ආපහු අපේ අනුචානුක ක්‍රියාවක් විදිහට එළියට විසිකනවා මේ නිර්ලෝකේ එහෙම කරන්න බෑ කියනවා පින්වත් ගිලිනවලු ඒ ගිලිනකම නිසා තොල්පටි පිච්චෙනවා, කට පිච්චෙනවා. ඊළඟට මේ උගුර දැවිගෙන, පපුව පිච්චීගෙන කියනවා බඩවැල්, අනුබඩවැල් පුච්චගෙන අදෝ මාර්ගයෙන් දුම්විසි කරගෙන පින්වත් අර ගිලින වතුර ටික ඉසිකලනවලු. ඊට පස්සේ හිතනවලු අනේ දැන් නම් මේකෙන් ඉවර වුණා කියලා හිතනවලු. පින්වත් මේ සිද්ධාමේ බලාගෙන ඉන්නේ කවුද? යම රජුරෝ. දැන් අපේ ආමුදුරු මතක් කළා යම රජුරෝ කියන්නේ මහා නරක කෙනෙක් නෙමෙයි. බලන් ඉන්නවා නුඹලා කොච්චර මහා පින්වන්ත පිරිසක්ද? බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙදී උඹලා ඉපදිලා හිටියා. මේ ගැන දැනගෙන බුදු කෙනෙක් උඹලට දේශනා කළා. හැබැයි උඹලා එක්කෙනෙක්වත් මේ කාරණා පිළිගත්තද? හරියම කම්පාවටපත් වෙනවා පින්වත්නි කියනවා යම රජුරු. කම්පාවටපත් වෙලා යම රජුරු හිතනවලු මේ මේ විදිහට අහෝතං මනුස්ස ලාභේයං තථාගතෝ ච ලෝකේ උපජ්ජේය අරහං සම්මා සම්බුද්ධේ තංචාහං භගවන්තං පෛරුපාසීය සෝචමේ භගවා ධම්මං දේසීය තස්ස චාහං භගවතෝ ධම්මං අජානීයන්ති මේ හිතන්නේ නිර්සත්‍යයක් නෙවෙයි මේ හිතන්නේ යම රජුරු. යම රජුරු හිතනවා මෙහෙම දඬුවම් පමනවන එක දැක දැක මෙච්චර දුක් විඳින මිනිස්සු දැක දැක මම මේ ගෙවන ජීවිතේ මොකක්ද? අනේ මට පුළුවන් නම් බුදු කෙනෙක් ඉන්න කාලෙක මනුස්ස ජීවිතේ උපදින්න. ඉපදිලා කල්යාණ මිත්‍ර බුදුහාමුදුරුවෝ මං කෙරේ අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරනවා නම් මං කන් යොමාගෙන අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා උන්වහන්සේ කියන මාර්ගය මම දියුණු කරගන්නවා වඩා ගන්නවා. දැන් බලන්න කොච්චර කම්පාවක්ද දැනෙන්නේ මේ යම රජුරවන්ට. ඉන් පස්සේ කියනවලු පින්වත්නි යම රජුරු අනේ මෙහෙමත් මිනිස්සු කියන නිශ්ශබ්ද වෙනවලු. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයට පින්වත්නි සූත්‍රේ මුලින් මතක් කළා වගේම කෙරවරදිත් මතක් කරනවා. කොහොමද? සංසෝ පනහං භික්ඛවේ නාඤ්ඤස්ස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සුත්වා වදාමි අපිච්චය දේව සාමං ඤත්තං සාමං දිත්තං සාමං විදිත්තං තදේවං වදාමි තී මහණනි මම මේක කාගෙන්වත් අහලා නෙමෙයි උඹලට මේ කිව්වේ දේශනා කළේ මේ දේශනා කළේ මම චතුප්පාද ඥාණයෙන්ම දැකලා කියලා බුදුහාඳුරෝ කියන මහණෙනි කාය හොඳ වැඩවලට යොදවන්න. වචන හොඳ වචන කතා කරන්න. මනසෙන් හොඳ සිතුවිලි සිතන්න. මිත්‍යා දෘෂ්ටික ඇදහිලි වලින් ඈත් වෙන්න. සම්මා දිට්ඨික අදහස් තුළ පිහිටන්න. ඒ වගේම කියනවා සම්මා කර්මාන්ත කරන්න. කරලා ප්‍රාර්ථනා කරන්න කියනවා අදිටන් කරන්න කියනවා අවබෝධ කරගන්න කියනවා මොකද්ද මේ මහගෙදරින් ගැලවෙන්න මාර්ගයක් කියලා බුදුහාඳුරු මතක් කරනවා පින්වත් මෙන්න මෙහෙම මෝදිත චෝදිතා දේව දූතේහි ඊත මච්ඡන්ති මානවා තේ දීග රත්පං සෝචන්ති කීන කායූපගානරා බුදුහාමුදුරු මහා සංඝරත්නයට මතක් කරනව මහණෙනි දේව දූත විසින් චෝදනා කරන ලද්දකට නුඹලා අහු වුණොත් දැන් කියවනේ දේව දූතයෝ ටික ඒ චෝදනාවට නුඹලා අහු වුණොත් ඒක මනුස්ස ජීවිතේ ප්‍රමාදයකටම හේතු වෙන එකක් මනුස්ස ජීවිතේ ප්‍රමාදයටම හේතු වෙන එකක් හැබැයි මේ හේතු වෙච්ච දේ හීන කාය සංඛ්‍යාත අපායටම පැමිණෙන. ඒ කරන වැරදි වැඩෙන් සුගතියට නම් නෙවෙයි පැමිණෙන්නේ. අපායටම යන්න වෙනවා. බොහෝ කාලයක් මුළුල්ලේ ශෝකයේ තුලම ජීවත් වෙන්න ලැබෙනවා කියන එකයි උන්වහන්සේ මතක් කළේ පින්වත්නි. යෝචකෝ දේව දූතේහි සන්තෝ සප්පුරිසායිද චෝදිතානප්ප මජ්ජಂತಿ අරිය ධම්මා පුදාචනං පින්වත්නි මහසේ තව දුරටත් දේශනා කරනවා දේවදූතයන් විසින් මෙන්න මේ විදිහට මේ ආපු ගමන් මගේදී චෝදනා කරද්දී මෙලෝ ඉන්න සත්පුරුෂ ශාන්ත වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ජීවමාන වෙන්න උත්සාහ කරන ශ්‍රාවකෙක් නම් කිසි දවසක මහණෙනි ප්‍රමාද වෙන්නේ නැහැ කියලා. ඒ ප්‍රමාදයට හේතු වෙන කාරණාවලින් යා සම්පූර්ණ ජීවිතය අයින් කරලා දානවා කියනවා. කවදාවත් ඒ පුද්ගලයා දේව දූතයන්ගේ චෝදනාවට නම් ලක් වෙන්නේ නැහැ. එවැනි චෝදනාවක් ලක් වෙන අහඹු අවස්ථාවක් උදා වුණත් පින්වත්නි උන්වහන්සේ හරි ලස්සන ධර්ම කාරණයක් මතක් කරනවා එයා ප්‍රමාද වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ විදිහට දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් කාතාවකින් මේ විදිහට විස්තර කරනවා. උපාදානේ භයං දිස්වා ජාති මරණ සම්භවේ අනුපාදා විමුක්තන්තේ ජාති මරණ සංඛයේ පින්වත්නි බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නය අමතල තමයි දේවදූත සූත්‍රය දේශනා කරන්නේ අවසානයේ උන්වහන්සේ මතක් කරනවා මහණෙනි ජාති ජරා මරණ දෙක හටගන්න උපාදාන ස්කන්ධයක් තමයි තියෙන්නේ. ජාති ජරා මරණ වලින් ඈත් වෙච්ච එකක් නැහැ. මේක තුල තියෙන්නම ජාති ජරා මරණමයි. ඒ ස්කන්ධේ දකින්න කියන්නේ සපතක් තනසෙල්ලක් ලෙස නෙවෙයි. බය දකින්න කියනවා. මේක ගැන බය දකින කෙනා ජාති ජරා මරණ දෙක කෙලවර කරනවා. නැවත ජාතියක් ජරාවක් හටගන්නේ නැති කෙලවර කරන අමා නිවනටම උපාදාන රහිතව පැමිණෙනවා කියන එක පින්වත්නි බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා තේකේ මත්පත්තා සුඛින දිට්ඨ ධම්මා විනිප්පුතා සබ්බ වේර බයාත්තා සබ්බ දුක්ඛං උපජ්ජුංති උන්වහන්සේ තවදුරටත් සිහි කරනවා මේ රහතන් වහන්සේ තමයි ලෝකේ නිර්භය තත්වයටපත් වෙන්නේ උන්වහන්සේට සංසාරය ගැන බයක් නැහැ උන්වහන්සේ නිර්භය ස්වභාවයටපත් වෙලා ඉන්නේ සැපසේ Tamanගේ ජීවිතය ගත කරන්නේ ඒ රහත් මුනිවරු විතරයි. මෙලොව යම් සැපයක් තියෙනවා නම් ඒ සියලු සැප අනිත්‍ය වෙලා යනකොට සමහර විට සත්‍යයේ දුගතියට වැටෙන්න පුළුවන්. බය වෛර ඉක්මවපු නිර්භය ස්වභාවයෙන් ඉන්නේ රහතන් වහන්සේ විතරයි. උන්වහන්සේ තමයි පින්වත්නි සෑම දුකක්ම ඉක්මවලා බයක් තැති තැති ගැනීමක් ලොමු දැහ ගැනීමක් නැතුව මේ ලෝකෙ ජයගන්නේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. එනත්නි මේ විදිහට දේශනා කරගෙන යන මේ දේශනාවේ අවසානයේ මතු කරන කතාව වැදගත්. ඒ තමයි මේ රහතන් වහන්සේ නමක් පිළිබඳ මතු කරන සුන්දර ධර්ම පරියාය. පින්වත්නි පින් කරන එක වැදගත්. පින මත ජීවමාන වුණු ශ්‍රාවකෙක් විදිහට මේ මහ පොළොවේ ජීවමාන වෙන එක සුන්දර කාරණයක්. වැදගත්ම දේ තමයි හොඳට සිහි කරගන්න පුණ්‍ය සංස්කාර අනිත්‍ය වෙලා යනකොට ඒ පින විපාක දීලා අහවර වෙනකොට එයා දුගතියට වැටෙන බව. උන්වහන්සේ ඊළඟට මතක් කරන කාරණේ ඊටාම වැදගත් දෙයක්. පිලිසරණ තියෙන්නේ සියලු කෙලෙස් දුරු කරපු රහත්භාවය තුල විතරයි. අරහත්වය තුලින් නිවීම පිණිස වීරිය වඩන්න කියන සුන්දර පණිවිඩයත් එක්ක තමයි මේ දේශනාව පින්වත්නි අවසන් වෙන්නේ. මේ භාග්‍යවතුන් වහන්සේ මිනිස්සු බය කරන්න, තැති ගන්නවන්න කරපු විග්‍රහයක් නෙමෙයි මේ විග්‍රහය. උන්වහන්සේ පින්වත්නි චතුූපපාත ඥානින් සත්‍යයාගේ උපත මරණිය දකිමින් මේ පණිවිඩය මතු කරන්නේ. උන්වහන්සේට තිබුණු ඥාන දර්ශනය අපට වචන වලින් විස්තර කරගන්න බෑ. අසීමිත ගුණ සමුදායකින් යුතු සත්‍යා කෙරේ අනුකම්පාවෙන් ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනේ නිරයට වැටිලා විඳවන දුක ගැන පැහැදිලි කරපු ඔබත් මමත් සරණ ගිය අපගේ අසහාය ශාස්ත්‍රෝ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත්නි පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයක පන්නකුරෙන් ලියවෙන පළවෙනි යුගාසන ධර්මානුශාසනාව තමයි වෙසක් පුර පසළොස්වක පොහොය දවසේදී ආරම්භ කළේ. පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ මේ උතුම් කටයුත්ත සඳහා අනුශාසනා පවත්වන්නට යෙදුම කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරයේ විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නයටත් රටවාසී ලෝවාසී මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ මුදා විත්වා කියන සාදුනාදයෙන් පින්වත් මේ අපි ආශිර්වාද කරමු. ඒ වගේම තමයි මේ අදහස පහළ වුණේ බෞද්ධ මාධ්‍ය ජාලයේ වැඩසටහන් අධ්‍යක්ෂක මිත්‍ර කල්යාණ අලවත්තිගම මෙතිතුමන් ඒ මෙතිතුමන්ටත් ඒ වගේම කාර්ය මණ්ඩලය හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ මුදා වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා මාත් සමග යුගාසන දේශනාවට වැඩම කරන්නට යෙදුණු හස්සලක අපේ ගෞරවනීය හාමුදුරුවන්ගේ ගුරු දේවයන් වහන්සේටත් මයි ගුරු දේවෝත්තම ඓතිහාසික ලංකාතිලක රාජ මහ විහාරාධිපති අවසරයි යමුණුගම රාජගුරු විපස්සනායක හාමුදුරුවන්ටත් මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ මුදා වේවා කියන ප්‍රාර්ථනා පින්වත්නි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ උතුම් කටයුත්ත සඳහා පැය දෙකක ධර්මානුශාසනාවකට දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ ශ්‍රී ලංකා ප්‍රදාතාන්තික සමාජවාදී ජනරජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංගමේ සියලුම සමාජික පිටුතුන්ලා රටේ පවතින තත්ත්වයත් එක්ක කීප දෙනෙක් සම්බන්ධ වුණත් හැම කෙනෙක්ම මෙහි දායකත්වයේ දරපු බව ඔයත් ඉතාමත්ම කල්යාණ මිත්‍රශීලීව සිහිපත් කරලා තියෙනවා. එහත්න්ගේ බලාපොරොත්තු වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර මේ පරිලෝකීය නීති නිලධාරි මහත්ම මහත්මීන්ට සහ නීති නොවන කාර්යාල මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සම්පත් අවබෝධ වෙත්වා කියන සාදුනාදයෙන් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු නීතිපතිතුමා සහ වැඩ බලන සොලිසිටර් ජෙනරාල්තුමා ඇතුළු සියලුම නීති නිලධාරී මහත්ම මහත්මීන්ටත් ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටත් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ සියලු මහත්ම මහත්මීන්ටත් මේ අවස්ථාවේදී ලොව පුරාම කොරෝනා රෝගීන් අසරණ වී සිටින රෝගී වී සිටින සියලුම ලෝකවාසී පින්වත් පිරිසටත් නිදුක් නිරෝගී සුවපත් භාවයම උදා වෙත්වා කියන සාදුනාද ප්‍රාර්ථනාවෙන් ඔයත්ව ආශිර්වාද කරමි ඒ වගේම සෞඛ්‍ය සේවක කාර්යාලවල මුලතල දරන සියලුම ඉහළ පහළ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියලුම කාර්ය මණ්ඩලවල ඉහළ සහ පහළ නිලධාරි මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වෙත්වා යන ප්‍රාර්ථනාවක් ධර්මානුශාසනා පැවැත්වූ ගෞරවනීය ස්වාමින් වහන්සේලා දෙනමට මෙන්ම බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලුම සේවක දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ උදා වේවා සැලසෙත්වා කියන සාදුනාදයෙන් ඔයත්වා ආශිර්වාද කරමි. ඒ වගේම පින්වත්නි දෙවන පැය සඳහා දායකත්වයේගෙන කටයුතු කරන්න తీරුනේ අපේ නිවේදක මහත්මයා මතක් කළ විදිහට සෑම පොහොය දවසේකදීම ධර්මානුශාසනා සඳහා දායකත්වයේ දරන අමෘතා සුවඳ හඳුන් කෝරු නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන ඩාලි බර්ට් සමාගමේ අධ්‍යක්ෂක සංජීව ගුණවර්ධන මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය අප ප්‍රාර්ථනා කරනවා මෙන්ම මිය පරලොවගේ සියලුම සංසාරගත ඥාතීන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සම්පත් සලසෙත්වා යන ප්‍රාර්ථනාවෙන් අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම පින්වත්නි අද උතුම් වූ පුරපසළොස්වක පොය දවස පිරස් කරගත් සියලු පින් කුසල් බෞද්ධ ආමාත්‍ය ජාලයේ කරු අධ්‍යක්ෂක ධූරය ඔබවා නිර්මාණ හැකියාවක් ඇතිව ලෝකයට අලුත් මඟක් කියා දෙමින් අපවත් වේව දාල පරම පූජනීය බරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවන් වහන්සේට එවැගේම විහාරස්ථානයේ වැඩ හිටිය පානදුරි අරිය ධම්ම ගෞරවනීය නායක හාමුදුරුව අස්කිරි මහා විහාරයේ අති ගෞරවනීය මහා නායක මාහිපාණන් වහන්සේ ඇතුළු අපවත් වේව දාල සියලුම සංඝ නේතෘවරයන් වහන්සේලාට අප රැස් කළ සියලු පින් කුසල් අනුමෝදන් වෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්වනුමෝදන් කරනවා රට ජාති ආගම වෙනුවෙන් ජීවිත පූජා කළ බිහිත රණවිරුවන්ටත් රාජ්‍යරාජ මහා මාත්‍යාදීන්ටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සම්පත් සැලසෙත්වා යන සාදුනාදයක් ප්‍රාර්ථනාවක් රෝගාතුරව සිටින සියලුම රණවිරු දරුවෝ රණවිරු පවුල්වල ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යන සාදුනාදයෙන් පින්වත්නි අපි ආශිර්වාද කරනවා දායකත්වයේ දරුව ඔබටත් නිවස තුල ඉඳමින් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ලෝකවාසී හැම දිනාටම මෙතේ බුදුන් දැක නිවන් දකින්නට මේ උතුම් ධර්මවවාදේ උපකාරයක්ම වේවා කියන සාදුනාදී ප්‍රාර්ථනාව සිදු කරමි. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු සදහවත්නි අද මෙවතුම් වූ පොසොන් පුර 15වක පොහෝ දිනයේදී දේවදූත සූත්‍රය මාතෘකා කරගනිමින් මේ යුගාසන සාධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේලා උදෙසා දැන් පරිස්කාර පූජාවන් සිදු කරන්නේ මෙම දේශනාවේ පළමු පෑ වෙනුවෙන් ස්වකීය දායකත්වය ගැන කටයුතු කරන්නට යෙදුණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු නීතිපතිතුමන් ජනාධිපති නීතිඥ දප්පුලද ලෙවේරා මහත්මයා නියෝජනය කරමින් අද මේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වන්නට යෙදුනා. නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් තැන්පත් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහත්මයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංගමේ ඒ පින්වත් පිරිස ඒ වගේම ඒ දෙපාර්තමේන්තුවේ පින්වතුන් ඒ හැමදෙනා වෙනුවෙන්ම දැන් මේ මොහොතේ ඒ පරිස්කාර පූජාවන් සිදු කිරීම සිදු වෙනවා. ඒ වගේම ඩාලි බට්ලර් හා සමාගම අමෘතාස්වඳකෝ නිෂ්පාදනය කර බෙදා හරින එම ආයතනයත් අද මේ පින්කම් වෙනුවෙන් දෙවන අර්ධය එම නැත්නම් දෙවන පැය වෙනුවෙන් ස්වකීය දායකත්වයේගෙන කටයුතු කළා. අද මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කරමින් මේ යෝගාසන ධර්මදේශනාව පවත්වන්නට දුණු අපගේ පින්වත් ස්වාමින් වහන්සේලා සිහිපත් කරමු. මාලිකාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හසලක සීල විමල ගෞරවනීය ස්වාමින් වහන්සේත් ඒ වගේම මහනුවර ලංකාතිලක රාජමහා විහාර වාසී වේයන්ගොඩ රත්නශ්‍රේ භික්ෂු විවේකාශ්‍රමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නීතිගම චන්දිම පින්වත් ස්වාමින් වහන්සේටත් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා අර්ථයෙන් ධර්මයෙන් තවත් බොහෝ කාලයක් ඔබ අපට මේ මඟ පෙන්වා දෙන්න ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ශක්තිය ධෛර්යය සැලසේවායි අපි සාදුනාද පවතමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු